සංසන්නං විච්ඡවී රතනානං පාති භාවෝ දුල්ලභෝ ලෝකස්මි කතමේ සංසන්නං සංසන්නං තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස තාතු භාවෝ දුල්ලභෝ ලෝකස්මි තථාගතස්ස වේදිකස්ස ධම්ම විනයස්ස දෝසෝතා පුක්කරා දුල්ලභෝ ලෝකස්මි තථාගතස්ස විදිතස්ස ධම්ම විනයස්ස විදිතස්ස විඤ්ඤාතා පුද්ගලෝ දුම්මෝ ලෝකස්මි තථාගතස්ස විදිතස්ස ධම්ම විනයස්ස දේශිතස්ස විඤ්ඤාතස්ස ධම්මාන ධම්ම පටිපන්නෝ පුද්ගලෝ දුම්මෝ ලෝකස්මි කතඤ්ඤගත වේවි පුද්ගලෝ දුම්මෝ ලෝකස්මි සද්ධා බුද්ධ සම්පන්න දේවතු අද මේ සූත්‍රයක් ඉදිරිපත් කරගෙන මේ ස්ථානීය ප්‍රතිගමන වැඩකට උදව්වක් උපකාරයක් එහෙම නැත්නම් උපදේශපන්තියක් උනන්දු කිරීමක් සරවීම අදහසින් කරන ධර්ම දේශනාවකදී මුතුසුරා දාවට යොදාගෙන කියන්නේ අපි ඒක සඳහා මම මාසුකාවක් යොදාගත්තේ සංගුත්තමලා සංකත නිපාත සඳහන් වෙන සාරංගද සූත්‍රය කියලා සඳහන් වෙන සූත්‍රයක්. මේ සූත්‍රවල පසුබිමේ අපි මේ කතා කරලා බලුවොත් හරියට තමයි කියලා උඩු කාලේ ඉන්දියාවේ තිබිච්ච ස්වභාව ස්වરૂප නැතිමතාන්තර ටිකක් අපිට සිහිපත් කරගන්න පුළුවන් ඒක මේ සූත්‍රයෙන් දේශනා කරන හදන කාරණාවලටත් පස්සට ඉන්නත් වැඩනවා මේ හරියට තමයි වැඩින්න කාලේ තිබුණු ඉන්දියාවේ බුදුරාජ ප්‍රාන්ත රාජවල හැටියට බලනකොට මේ කාලේ මොහොර මුච්චි රජදරුවන් ගාව ඉතාමත් වටිනා රාජ්‍ය තාන්ත්‍රික පාලන ක්‍රමයක් කියලා තියෙනවා. ඒකනම් ඉස්ලාම දැනට බෞද්ධ ඉතිහාසයේ අවසල බලනකොට තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය. ඒකදී මුස්ලිම් රජදරුවන් අතර මුස්ලිම්වරුම රැස්වලා මුස්ලිම් සාකච්ඡා කරමින් මොනම තීන්දුවක් ආවත් ඒ සියලු දෙනාම එකතුව සමගිව පොදු තීන්දුවකට එනවා. ඉතින් ඒක නිකන් හරියට දැනට තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ රැස්වීම වගේ එකක්. ඉතින් ඒක නිසා කුසීර විදිහකට ගන්න තීන්දුවක් එක්කෙනෙක් වගකීම කියන්නේ සීල පුදාගේ වගකීම කරනවා. ඒ නිසා ඒවා බොහෝ විට හරියන පැත්ත වැඩි වර්ධින පැත්ත අඩුයි. ඒ නිසා මේ විසාලි පුරවරය කිසිම කෙනෙකුට යටපත් කරගන්න බැරි ලොකු ආර්ථික අඛණ්ඩ වර්ධනයක් වෙලා තියෙනවා. මේ පෙන්වන නිසා ඒ රේඛාලියේ ප්‍රධාන නගරක විහාර විශාල ප්‍රාසාද අච්චියක් ඒ කාලේ හැටියට තිබිලා තියෙනවා. ඒ කියන්නේ මහල් ප්‍රාසාද. ඒ වගේම සීතාගාර ශාලාවන් කියලා කියන්නේ මොකද අපි ඉන්න ගොඩනැගිල්ල වගේ නැත්නම් මාළිගාවේ පත්තිරිත් වගේ සීතාගාර යොදලා කරන ශාලාව 500ක්. ඒ වගේම වෙනත් නගරු ඔක්කොම ඒ වගේම රාමණීය වනෝයන් ඒ වගේ සියලුම දේ පුදුමාකාර ආර්ථිකයක් ඇති වෙලා තියෙනවා ඒ මොකද රාජ්‍ය බොහෝ කාලයක් එකම පාලන තන්ත්‍රය පැවතිලා තියෙනවා බොහොම වටින ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සිද්ධ තියෙනවා මේ කාලේ හර්වචන් වහන්සේ යුරෝප ආදී කුරුණු දැන්වත් කොටු නියොත් තපන් යාත්‍රික හදලා තිබෙන සානචෛත්‍ය කූටාගාර ශාලාව තියෙන මහා ගමේ කූටාගාර ශාලාව කියන එකේ නැතබුණු මතු කරගෙන කියනවා. එන්න මහා ගමේ කූටාගාර ශාලාව ඉන්න කාලේ මුත්තේ රජවරු සංසීවා මේක තමයි මේ පාරිභෝගික. ඒ හැම දිනකටම සමාන බලතල තියෙනවා. හැම කෙනාම රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් අහගෙන ඒක පුරා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන ස්ථානය තමයි ශාලාව තමයි පූජා ශාලාව ප්‍රජා ශාලාව තමයි මේ කාරණාද දෙන්න නම් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා දවසක ප්‍රධාන ප්‍රශ්නයක් නෑ ඒත් අන්න ඒ නිසා ධර්ම සාකච්ඡාවක්. ධර්ම සාකච්ඡාවක් කියන්නේ ඒත් අන්න තුළ තියෙන දැනුම පිළිබඳ සාකච්ඡාවක්. ආන්නේ සාකච්ඡාවක් වෙනකොට ඒගොල්ලෝ තම තමන්ගේ දිනසල තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා මේකේ ඉතාම දුර්ලභම දෙනවාද කියන එක. දුර්ලභ වස්තු දුර්ලභ ලබන්න අමාරු දෙයක්. ඒක මේගොල්ලෝ දැන් ඔක්කොම එකතු වෙලා එකතු වෙලා සාකච්ඡා කරනකොට අවසානයේ තීන්දුව කළා කියනවා ලෝකේ දුර්ලභ වස්තු පහක් තියෙනවා කියලා. නැත්නම් ඒ පහ තමයි දුර්ලභම දේ. ඒ මොනවාද? ඒ හත්තු රතනේ කියලා යම්කිසි රාජ්‍යයකට ඒ සුදු ඇතෙක් පහළ වුණොත් ඒක ඉතින් ඒ රාජ්‍යයේ තියෙන ලොකු මංගල කාරණාව තමයි ඒ අසහක වස්තරන්න පුළුවන් ඉදෝර නැති කරන්න පුළුවන්, සස්තික කරන්න පුළුවන් අනිත් වගේ විශාල උද්දි සංකාරය. අන්නක රොස්සන්තර ජාතිකේ සඳහන් වෙනවා. ඒ අතහ අප යම් කිසි රාජ්‍යයක පහළ වෙනවා නම් ඒකේ රාජ්‍යයේ තියෙන ශක්තිකත්වය පිළිබඳ ලබනවා. ඒකට කියනවා හත්තු රටවල කියලා. ඒ සුදු අතහ කියලා සඳහන් කරා. ඉතින් ඒක මේක ඔක්කොම එකතු වෙලා තියෙනවා. එහෙමනම් යම් කිසි රාජ්‍යයක මේ හත්තු රටේ පහළ වුණා නම් ඒක දුර්ලභ දෙයක්. ඊගාට අස්ස රටවල ඒ වගේම අර ජව සම්පන්න නුහුහු අස්සේ පහළ වුණා නම් ඒක දැන් කාය වුණ මේ රටරාජ්‍යවල නම ඉතාමත්ම ලෝකයට ඇතිරෙන හේතු වෙනවා ඒ වගේ අස්සේ පහළ වෙනවා ඒ වගේ තමයි මේ නුහුහු අස්තරාජේ ඒක පහළ වෙනවා නම් ඒ රාජ්‍යරුවන්ගේ කියන අස්සේ රටනේ හස්ති සේනාවේ ඉස්සරහටම යනවා ඉස්සරහ යනකොට රාජ්‍යරුවන් යන්නේ මේ ඒසොබලා තාපිට ඒ වගේම තමයි අස්තරතමනේ සංඝ අස්සය කියලා කියවහම ඒ අස්සයගේ තියෙන බලය ඒ ගරුව මොනම කාලෙකින්වත් වෙන කිසිම අස්සයකට සම කරන්න බෑ ඒ සමේ අස්සරතනේ පහළම ඒක රාජකීය අස්සයක් බාටපත් වෙනවා ඒ ගාවට යම් කිසි රජයක මනෝරතනිය කියලා නැමි ඒක නම් කොහෙත් ඒක එහෙම නමයි දුර්ලභ වස්තුවක් ලැබෙනකොට රාජකීය මුතුමැණික් ගන්නවා නමුත් මේ නැමිකේ තියෙන වටිනාකම තමයි ඒක උදර ප්‍රසාද වාණිකේ විලයි පොත්පත්වල සඳහන් වෙන්නේ ඕනෙම ජලාශයකට එනයි කියනවා ඒ ජලාශයේ තියෙන රොන් වල තැන්පත් වල බීමට කරන සුදුසු ප්‍රසාද ගතියක් ඒ ගලන ජලයේ තෝ යාවක පොතලට ඇති කරන්නට මේ නැණිකට හැකියාවක් තියෙනවා. ආනෙමයි උදක ප්‍රසාද ජලය උදක කියලා කියන ජලය ප්‍රසාද කියලා කියන මේක පැහැදිලි බව. බීමට කරන සුදුසුට ඉලකුණු කුණු මන්නේ විදිලා ජලයට හැදේ කරන මැනික. ඒවාට ඉස්තරතලේ. ඒ කාලේ ඉතාමත්ම නගරයක තිබිය යුතු අත්‍යන්ත ලක්ෂණය තමයි නගර සෞන්දර්යය. ඉතාමත්ම යතුනේ ගෞනේ යෞනේ තම ඕනම කෙනෙකුට ලක්ෂණකට අදිරේක දක්ෂණිය තාසාධිකෝ. ඉතාමත්ම අනුරූපයි. කාටත් දැක්මට ප්‍රියයි. ඒ ප්‍රසාදයේ ඉලවන සුළු නැතුන් ගෞනේ වයුවලට එහෙම කෙනෙක් අත්හාන ඒ ඉස්සරතම හැම කෙනාටම පොදු ජනපද කල්යාණයක් බවට එහෙම නැත්නම් නගර ශෝභනයක් බවට පාර්ලිමේන්තුව අණ කරනවා. ඊට පස්සේ ඉස්ත්‍රිආවට අර රජුරවන්ට සමාන වගේ බලකලයක් තිබෙනවා. ඕනම කෙනෙක් ලක්ෂ කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් මේ මේ මිත්‍රි කුමාරවරු 500 එකතුලා ඉන්න කාලේ ඒ වේසාලි නගරේ හින්දු කාලය තිබුණා. ඒ අම්බපාදේ ගලිකාවේ තියෙන සුන්දර කමකට. අභිවේදී කමට ඒ නිසා මේගොල්ලෝ හිතා හිතුවේ හතරවෙනි රතනය ඉච්ඡ රතනය. ඉස්ත්‍රියාවක් ඒ වගේ ඕනම කෙනෙකුට නාට්‍ය දර්ශනයකදී හෝ අභිවේදිකාවක් වශයෙන් තෙන්නොත් දෙලේ ඉන්න මොනම ජනපදයකට කෙනෙකුට වෙන්නේ ඒ අංගදාලි ගණිතාවකදී විල තියෙන විශාල මනබන්ධකයේ ගතිය. ඒ වගේම අවසානයේ තමයි ගහපති රත්නයේ කියන මේ රජුරෝ නැති කරාට පස්සේ ඒ රජයේ ගෙනියන්න පුළුවන් සේනාපති කෙනෙක්. ඉතාමත්ම දක්ෂ සේනාපති කෙනෙක්. ඉන්නවනම් ඒක තමයි රාජ්‍යකට විදිහට පස්වෙනි දුර්ලභ වස්තුව. ඒක මේ මේ 500ක් මිස්ටර් රජවරු මේ කාරණා දෙකම කාලාවට එකතු වෙලා සාකච්ඡා කරනකොට අවධානය කිඳු කළ කියලා මෙන්න මේ කරුණු පහ ලෝකේ පහළ වුණ දුර්ලභයි. බොහෝමත් දුර්ලභයි. නමුත් මේ මිත්‍ර රජවරුන්ගේ සර්වඥ වහන්සේ ධ්‍යානකට ලොකු ගෞරවයක් තියෙනවා. කරුණාවෙන් සර්වඥ වහන්සේ මේ ඒ ශාලාව වලට වැඩම කරනවා. දැන් මේ වෙනවත් ඒක ආකාර ශාලාව. ඒකට සංසිය කල්පනා කරලා තියෙන අපේ දැනුම මට්ටමට අපතේනි හත්ති රතනේ ඉච්චි ඉච්චි රතනේ අස්ස රතනේ මණි රතනේ ඉච්චි රතනේ ගහපතු රතනේ. නමුත් මේක සරුවත් යන වහන්සේ වාගේ තුන්කල් දතුනා සබුන්තරා ඥානෙ ඇති කෙනෙක් මොන විදිහට මේක දන්නේද? සරුවත් යන වහන්සේ අරුවත් කොහොම මේකට අනුමත කරයිද කියන සැකේ වේදනම පහළ වෙලා දෝෂිකුත් කළා සරුවත් යන වහන්සේ තෝන්ද කුඹකාට වදිනවත් ඉන්න තියෙනවා නම් ආරාධනා කරන්නේ මේ විචුරයි දරුවෝ මේ වෙලාවේ සම්මාදිකයක් පවත්නවා සර්වඥාන්සේ දකින්න කැමති බව. ඒක මේ නිසා එළියට යන වෙලාවේ බලන්නේ වෙලාවේදී සර්වඥාන්සේ තාත්ව ගෝරු ආරගෙන බින්ද කාට වරින වෙලාව. දැක්කට පස්සේ අර මිනිසා වැලවනක් කාර්ය කරලා කිව්වා අපේ නීති වර්ගවන්ගේ සම්මන්ත්‍රණයක් වේලා දරස් වෙනවා. ඒත් අංගෙ මට මේ පණිවිඩයක් ලැබිලා තියෙනවා නැත්නම් මම අනිවාර්යව කසින් පැත්තල තියෙන දූත මෙහෙවරකට සර්වඥාන්සේ දැක්කොත් ආරාධනා කරනවා. මේ මුත්තේ දරුවන් වැඩ ඒ වැඩ කරන ආරම්භක ශාලාව. කිසි මේ කමේ දෙහම් දුකලා සර්වඥාන්සේ ආරාධනාවල සලකලා මේ ආරම්භක කියන ශාලාවට වැඩම කරා. තමන කරනකොට හොඳ සුසුසු ආසනයක් පාරක් කරලා සර්වඥාන්සේ වැඩ හිටියා. වැඩ හිටියට පස්සේ කනගදගෙන හිසෝ කුමාරයෙක් ලැබිලා කතා කරා ස්වාමීන් වහන්සේ අපි අතර අද කවතිච්ච සාකච්ඡාව වුණයි අන්නෝ සාකච්ඡාව ඇතුළත අපි කල්පනා කරගත්තා අපි වගේ ආර්ය රාජ්‍යයක ප්‍රාදේශීය රාජ්‍යයක දෙන්නදම දෝනවා ජීවිතද අපිට කල්පනා වුණේ හත්ති රතනයක් අස්ස රතනයක් මනි රතනයක් ඉක්ති රතනයක් ගහපත රතනයක් කියලා. නැති උදාහරණයකින් දැනගන්න ගන්න තියෙන පිළිබඳව විනිශ්චය කොහොමද කියලා. එතෙන් ඉහළට යනවා කියනවා කාමාදී උත්තරණ වත වලිච්චු කාමං ජීව ආරහතෝ අන්තරාගතං උදපාරි. කාමයාගෙන්න නැත්නම් කාම වස්තුවෙන්ගෙන්න මුලමදාග දන්න. නැත්නම් ඊහර මොනවත් නොදන්න. මේ නිච්චෝ කාමංචේ ආරම්භ. කාමයෙන් ආරම්භ කරගෙන මේ අපිට කතාවක් උපදවන්න තියෙනවා. ඒකව දන්නේ මේ සංතරාණ සම්පත්තිය පිළිබඳ සීමා තමයි. ඒක හරියට දන්නේ නැහැ. ඒකට කියනවා කාමාදිමුත්තාන. ඒ ශිෂ්‍යය ඒගොල්ලෝ රජ වෙලා ඒගොල්ලෝ ඉතාම උසස්කත්වයකට ගත්තා මුළු දඹදිවම ඉතාමත් ශක්තිමත් ප්‍රාදේශීය රාජ්‍යය. ඒ වගේම උත්තරහටත් ඒක එහෙමමයි මොකද ඉතාමත් දක්ෂ ප්‍රජාතන්ත්‍ර රාජ්‍ය පාලකල තිබුණා කියලා. හරියට මේකව කලකලා නමුත් සර්වචනාංශයේ මේ රතන වෙනකොට අත්තරතනේ හත්තරතනේ අත්තරතනේ මනුරතනේ ඉත්තරතනේ ගහකට රතේ කියන එකට සර්වචන සම්බන්ධ කරන්නේ කාමයේ මුත්තානංගත බෝධිකේ කාමංචේව ආරම්භ ආරම්භ අන්තරගත උදපාද. මේ කාමයේ ගැන පමණක්ම දන්න නැත්නම් ඊහර මොනවත්වත් දන්නේ නැති. මේ මිච්ඡයෝ කාමයේ ආරම්භ කරගෙන මෙන්න කතාවක් උපදවලා කියනවා. ඒක තමයි භගවතුනාගේ මේ පහ ගැනම උන්වහන්සේ දෙන පොදු නිගමනය. ඒ ගාමයේ ලැබිච්ච ආරාධනාව අනුව භගවතුනාගේ මතක් කරනවා සර්වඥතා ඥානය අනුව බලනකොට ලෝකේ ඉතාමත් දෙන්නද මොනවද? අර කට්ටිය උත්සාහ කරන උත්සාහ වෙනුවට දැන් හරවතනාවේ හරවගේ තාක්ෂාණු මේ දෙන්න වස්තු පහ හඳහන් කරනවා. ඒකදී හරවතනාවේ සඳහන් කරනවා පරිත්‍යාගන ලිච්ඡවි අතනානම් ප්‍රාතෝ භාවයේ දෙල්ලගේ ලෝකස්මි. මානි මගේ මේ හරවගේ තාක්ෂාණයට වැටෙන විදිහකට මේ ලෝකේ පහළ වෙන දෙල්ලගේ වස්තු අතර ඉතාමත් දෙල්ලගේ වස්තු පහක් තියෙනවා. මොනවාද ඒ? තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්ධ සතභාවෝ දුර්ලභෝ ලෝකස්මි. අරියත්‍යෝ තථාගතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට අහල වෙනවා නම් ඒක තමයි දුර්ලභම දේ. සර්වජන් වහන්සේට විශ්වම හිතලාස්සෝ සර්වජන් වහන්සේම ආනන්දයෙන් කරන පාවිච්චි කරන සතහලට කියන අතරේ. ඒක උදාහරණයක් ගැඹුරු දාර්ශනික වචනයක්. තාක්ෂ කියන්නේ තත් ඕහෝ කියන වචනේ. ආගත කියන්නේ එහෙම කට්ටයකට පැමිණීම. මෙලෝ කෙනෙකුට හිතා ගන්න බැරි එහෙයි. හිතා ගන්න පුළුවන් තත්ත්වයක් නම් මෙහෙ කියලා කියන්නේ මෙසේ වූ මෙසේ වූනේ එසේ වූ සත්‍යකර පැත්තේ කතාව කරන හැකනමක් ලෝකේ පහළ වෙනවා නම් ඒක තමයි සාමත්ම දුර්ලභ දෙය. ඒකදී මේක කියන්නේ මේ ගැටි කියන ගැටි තමයි තථාගතයන් වහන්සේ විසින්ද තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම දෙමළ දෙයක් බව ප්‍රකාශ කරනවා. ඒ මොකද එහෙම නොවුනා නම් ඒ ආධ්‍යවිත දැනුම වස්තු කාමයේ පිළිබඳව ලෝක අධිකාරයක් ඇති ඕන කෙනෙක් කල්පනා කරන්නේ කල්පනා කරන්නේ නම් ලිච්ඡවීන් කල්පනා කරපොදී තමයි. මේ සුදු අපෙත් පහළ වීම තමයි ලෝකේ අමාරු කල්ම වර්ගයේ අජානුව අස්සේ කහලේ තමයි අමාරු. ඉතාමත්ව වචන මේ උදක ප්‍රසාද මානිත්‍ය කහලේකට තමයි අමාරු. ඉතාමත්ව දර්ශනීය පාසාදික වූ අභූතක වූ උස්ති ලක්ෂණ කහලේ තමයි අමාරු. ඒ වගේම තමයි කරුවා මේ ඒ රාජ්‍යවල පීකරු ආරක්ෂාව සැලසෙන මත්තර රජය ආරක්ෂා කරන ගහපති රටේ තමයි අමාරු. මෙන්න මේ වගේ පසුබිමක් තියෙන වෙලාවට පමණ සර්වඥ වහන්සේට ඉඩ ප්‍රස්තාවක් ලැබෙනවා ලෝකේ සර්වඥ වහන්සේ නමක් පහළ වීම ඇති වටිනාකම කියලා දෙනවා. ඒ සර්වඥ වහන්සේගේ මේ තථාගත භාවය එහෙම ස්වરૂපය කොහොම කාලකේවත් මොනම විදියකින්වත් මේ කාම ආශාව ඇති නැත්නම් කාමාදී බුද්ධානම් කියන සීමාව කාම ලෝකෙට සීමා වෙච්චත් අන්න උදා ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට ජලතම ඒවට ගොදුරුනේ ඒවට ආහාර වෙන කොටක් තමයි. ඒවට තේරෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ආලෝකය දිහා බලනවාම ඒකේ කොටස් හතකට කඩලා දෙන්නවා. ඒ සාමාන්‍ය සුදු ආලෝකය කොටස් හතකට කඩලා දෙන්නන්න පුළුවන් ක්‍රිෂ්ණයක් හරහා යනකොට. ඒක තමයි ප්‍රකාශ වෙලා තියෙන්නේ. ඒක තමයි ඇහැට වැදෙන්නේ. දෙගුණ හැදෙනකොට දෙගුණ වර්ණ හත පමණම තේන්නේ. නමුත් බැංකුවට තාමත්ම සූක්ෂම උපකරණ ගන්න තියෙනවා ඒ සංකාරික මොහොතක් වෙනත් ආලෝක පූර්ණ වගේක් තියෙන ඇහැට තේන්නේ. ඊගාවට අනිත්‍යකත් එහාට ගියාම ඒ අල්ට්‍රාවයල කොහොම නැත්නම් එක්ස්රේ වගේ ඒවා තියෙන ඒ අනිවාර්යම ලෝකේ තියෙන නමුත් ප්‍රකාශනය. මිනිස්සු ඇහැට ගොදුරු වෙන්නේ නමුත් දැන් හොයාගෙන තියෙන නවතාක්ෂණ හැටියට බලනකොට මේ ආලෝක තරංග වගේම තරංග જાතියක් තමයි ශබ්ද තරංග. ඒකම තමයි මේ ගන්ධය පවතින්නේ. ඒ වගේම තමයි රසය පවතින්නේ, ස්පර්ශය පවතින්නේ ඔක්කොම එකම තරංග. ඇහැට ගොදුරු වෙන්නේ වර්ණ හතක් පමණයි. අනිත් හරියේ කිඹුලට ගොදුරු වෙන්නේ නෑ. ඒ වගේ තමයි මේ කාම ලෝකයට ගොදුරු වෙන්නේ ඇහැටන දුබනාදේ කය කියන මන කියන මේ හයට අල්ලන්න පුළුවන් ගොදුරු වෙන්නේ තමයි. ඒ සර්වඥාන්සේ ඒක ඉක්මවලා කාම ලෝකයේ ඉක්මවලා රූප ලෝකයක් දැක්කා. එතකොට උන්වහන්සේ ප්‍රථම ධ්‍යාන, දෙති අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුර්ථ ධ්‍යාන දැක්කා. ඒ වගේම අරූප ලෝකයේ වශයෙන් ආකාසානංචයත්, විඤ්ඤාණාගායතේ, අකින්චාගායතේ, යෝහඤ්ඤාණාගායතේ කිය අරූප ලෝකෙ දැක්කා. මෙන්න මෙතෙන් යනකම් හරියටම අන්තිට කලින් සතර ප්‍රමිති හින්දු ආගම දැකලා තියෙනවා. ඒ දැකලා ඔයත් හිතුවා මේ කියන අකින්චාගායතේ හෝ මූල සංඥා නාසඤ්ඤය කියන එක මනස හිතකින් ගන්න පුළුවන් අන්තිම කෙලවර තමයි. ඒක සංඥාවේ ඇත්තෙත් නැති නැත්තෙත් පැතිරෙනකොට ඒක මේක නිෂ්ඨාව කරගෙන තමයි ඒ ඇත්තෝ මම ඉනිසි මම තුන්කල් දක්වන ආදී වශයෙන් ලෝක ඉතිහාසයේ ඒ ආදීම ලක්ෂත්‍රය ආයෝගය සදා වේද ශාස්ත්‍රය ඉගෙන ගත්තා. ඉගෙනගෙන අනික් අයද දිවි ලෝකේ ඉගෙන ලැබුණා වගේ මූල ශාස්ත්‍ර ඒ වගේම গুপ্ত දේවල් විශාල වශයෙන් එලිකල දක්වලා තියෙනවා. අතීත බව දක්වන, අනුන්ගේ ශබ්ද අහන, අනුන්ගේ ඈත තියෙන රූප දක්වන, මේ වගේ කරගෙන හිටියේ. අන්නේ අතර මැදින් කාටවත් යනවාගේ පහළවලා මේ තේරම එකල හිතේ ඉස්තුනාසල දක්වන තේරම බලතක්කේ ඇතුලේ. ඉන්නේ හාට යන්නේ එලක්කේ ශක්තියක් නෑ. මොකද ඒක භවගාමී භවපරිහිතෝ භවදන්තද සංහිත දැනුමකින් පටන් ගන්න නිසා භවයේ කියන්න බෑ කියලා උන්වහන්සේ කියන කුසල භවයේ ජීව. මනුස්සයා මේකේ ඉන්න තාක්කල් වහල්. මනුස්සයා මේකේ ඉන්න තාක්කල් මැරෙන්නේ නොසිත ආසාවකේ. ඒ නිසා කවදද ලෝකයේ මරණය කියනවා නම් අමරණීයත්වයටපත් වෙන්න පුළුවන් ඉන්නේ. අමරණීයත්වයටපත් වෙන්න නම් ජීවිතේ මැරෙන්න ඕන ආසාවන් නැතුව. ඒක විතරයි අපට උත්පත්තියක් නැති. ඒ නිසා උන්වහන්සේ හදාගත්ත සමීකරණයේ හැටියට මේ ජීවිතය තුළ ආශාවල් කරගන්නවා. ආශාවල් ඉතිරලා නැරුණොත් අනිවාර්යයෙන්ම ඒ ගැන්නක අපිට විපත්තියක් කරනවා. උත්පත්තිය කරනකොට මරණය නැහැ. ඒ සමරණයට කරන්න නම් නැවත උත්පත්තියක් ඇති කරනවා. උත්පත්තියක් නැති කරන්න නම් මේ ජීවිතයේදීම ආශාව ඇති කරන්න ඕනේ කියන්නේ ඕනම බලකට කිසිම සාස්ත්‍රවල කිසිම උන්වහන්සේලාගේ මේ සත්‍ය හොයන කෙනෙක් අවදාපත් කියනවා. නිසා උන්වහන්සේ බලනකොට මේ ලෝකයේ කාමවස්තුන් දක්වන විචින්ද කතාව හෝ එහෙම නැත්නම් විශ්වඥාන්තක දක්වලා තියෙන විදිහට මේ දුක ලෝක අරූප ලෝක ධර්ම හෝ ඒවා සියල්ලම ළම බොළඳ දේවල් වශයෙන් තමයි තේරෙන්නේ. ඒකද උන්වහන්සේ අදම ගානේ සීකාකට ආපසු ඉන්න කාලේදීවත් ඒ වගේ දේවල් වලට රැවටුනේත් නෑ. ඒක නිස්සාව කියලා බාර ගන්න ලෑස්තිෙත් නෑ. ඊට පස්සේ තමයි උන්වහන්සේ ඔයාගෙන හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා මේ සියරම කාටකාටට අහුවෙම සංසාර වට්ටගාමී දක්ෂතා මේ සියරගෙම කරකලා නැවතත් ඕනම තුච්ච තත්යකට ඕනම පහක් තත්යකට වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැළවීම අවශ්‍යයි කියලා කරන්නේ අනේක තමයි හත කාලය කියලා කියන්නේ. ඒක මිනිස්සුන්ට සාමාන්‍ය කල්පනා වෙන්නේ නැහැ. Tamanta මේකෙන් ගැළවීමක් ඉතනන්න පුළුවන් කියලා. මොකද ඒ දහවක කාලයේ පුරාණ කියන ගතියක් තමයි මේ චක්‍ර පත්‍රාදී නන්දනේ කියන එක. අපායට ගිය සතා අපායේ මරණයට අකමැති කියලා කියනවා. අපිට නම් තේරෙන්නේ ඉක්මනට එකෙන් ගලවිලා ඉන්න එක ලේසි කියලා. නමුත් අපාගත සත්‍යය එතන මරණයට අකමැති. අසුචි වල දෙපිට කනුව ඒ ආත්මයෙන් අයින් වෙනට අකමැති කියලා කියනවා. ඒක ඕනෙක ජීවත් වෙන්නේ. ඒක ඒක අසුචියක් වෙන්නේ. කරවිලට පෙරේ ගැටිච්ච කනුවට කරවිලක් වැටෙන්නේ රට වෙන රහස් කියලා. ඌරණ කියන එක නේද? මොකද ඒකෙන් නම් ඌට ඒවර කරවිල වහන් ගන්න බෑ. අපිට ළඟට දෙන්නේ ඌට ඒක මහා අපායක්, ඒක මහා දුකක්, ඒක මහා සික්ක දෙයක් කියලා. නමුත් එතන එතන අභිනන්දනය කරන එක මිනිස්සු අතර කොච්චර කියනවද කියලා කියනවා නම් ඒ මිනිස්සු සාමාන්‍යයෙන් කොච්චර දුක්පත් ආදී වුණත් කොච්චර දුක්පත් තත්ත්වයක රැඳෙඩක් ඇති වුණත් කවදාකවත් නැරෙන්නේ නැහැ. ඒ තමන් ඉන්නේ අන්තිම දුක විශ්වාස කරන්න කැමති නැහැ. අන්නේ එහෙ තරම තුන මේ භවයේ පිළිබඳ බන්ධන කියන මේ සත්‍ය කොටස මනුෂ්‍ය කොටස අතර මේ භව බන්ධනේ ගලවා ගැනීමේ ශක්තිය මනුෂ්‍යයාට තියෙනවා මනුෂ්‍යයාට මේක මේ ජීවිතෙන් මෙරිලා තව සැප බලද හරි ජීවිතේක ආදාර උපකාර නැතුව ලබන්න බෑ සියලු සම්මතයක් තිබුණු ලෝකයේ ਸਰවඥාන්සේ තේරුම් කරගත්තා දී කාලෙක. ਸਰවඥාන්සේ කලින් යථාභූතේ කල්ම මේක කොහොම හරි කඩන්න ඕනේ. මේක කොහොම හරි නිමිති දෙන්න ඕනේ. අන්න ඒ ප්‍රාර්ථනාව ඒ කණිජ ඒ අභිමතාර්ථය පරාණ ශ්‍රේෂ්ඨයි. අන්න සත්‍යක පැත්තේ කියන උනාසය කියලා කියනවා සතහගත එහෙම කියනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට තේරෙන්නේ කල්ප කොච්චරද ගණන් පහුවෙන කවදාකවත් බුදු ආලෝකයක් නැතුව. ඒ අකින්නේ භද්‍ර කල්පක කියලා කියන එකට හේතුව මොකද? මේ වෙනකොට බුදුහාමුදුරුවෝ හතර දෙනෙක් පහළ වෙලා තියෙනවා. ඒ පස්සේ සිටි එක්කම නෑ අකුසම්බ කෝණාගමන හස්සක ගෝතම කියලා. තව බුදුනමක් පහළ වුණා කියනවා. මෛත්‍රී කියනකොට තස්නමක් බුදුරු පහළ වෙන භද්‍ර කල්පයක්. මේක බොහොමත්ම කලාතුරකින් කියන එහෙම එක කල්පයක් තුළ ඇත්තටම බුද්ධ කල්ප 64ක් තියෙනවා. ඒක හොඳාකෝවා හිස්. බුදු කෙනෙක් නෑ දරුන් කියලා බුදු වෙන්නේ. නමුත් මුලින් තියෙන කල්පේ ප්‍රශ්නමක් විදිහට පහළලා තියෙනවා. නමුත් ඒක තමයි ලෝක දුර්ලභම දේ. ඒක සර්වඥ වහන්සේට උන්වහන්සේගේ ගුණ අනුනක්ම දේශනා කර කර හිටියානම් අවුරුදු 45ම දේශනා කරත් ඉවර කරන්න බෑ කියලා කියනවා. ඒ නිසා උන්වහන්සේ දැකලා තියෙනවා මිනිස්සෙකුට ඇදෙන්නේ යුතු දුර්ලභම අස්වක් වශයෙන් කියනවනම් ඉස්සල්ලාම බුදුන් වහන්සේ තමයි හොඳම දේ. ඒ බුදුන් අදහන නම් ඒකමස්වම බුද්ධ ගුණ ප්‍රමාණ කරන්න අවශ්‍ය වෙනවා. සමහර මොළේ වලට හිතයි කියලා. නමුත් කවදාකවත් ඒ කාමාදී මුක්තක මිනිස්සුන්ට කවදාකවත් බුදු ගුණ විතරයි කියලා සීමා කරන්න බෑ. ප්‍රත්‍යක්ෂ මාත්‍රෙන් තමයි පුළුවන්. දවසක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපජානන මහත් ළඟට ඇවිල්ලා බුදුම ආකාරයකට කවදාකවත් සුසු ශිෂ්‍යුකට කරන්න බැරි විදිහට බුදුරජාණන් වහන්සේ ඒගොල්ලෝ කාරණා කරන්න පටන් ගත්තා. ඒ සාරිපුත්තු වහන්සේ තවනමයි හිතේ බුදුහාමුදුර ගාවට යම් ප්‍රමාණයකට හෝ කිච්චු කරන්න ගලන් ධර්ම අවබෝධය ඇති. මේක අහන්න බුදුහාමුදුර කියන සාරිපුත්ත ඔබ බුදු කෙනෙක් හිතේ හිත උත්සාහ කරනකොට කතා කරන්නේ එහෙම නැත්නම් හුකට ආපුදයක් කියනවා කියලා. ඒක එක්තරතම අමාරුයි මේ බුදු කෙනෙක් ගුණ හිතට ඒක සාරිපුත්ත කියන සඳහන් කරන මම සාමීයස අන්නේ යන්නේ කතා කරන්නේ. ශ්‍රාවකයෙක් වෙන්න මෙච්චර අමාරු නම් රාලකෝ මට මේක මොහොම නම් බුදු කෙනෙක් කොහොමද කියලා මම අත්තක මෙතන මුත්තක කොච්චර කියලා ගණන් කරනවා කියන්නේ ඒක කියන්නේ අනුමාන කියලා අනුමාන ඥානෙ මම මේ කතා කරන්නේ අනුමාන ඥානෙ. ඒකට පුදුහාසල ඒක නම් වෙන්න පුළුවන් කියලා. නමුත් ඒ සූත්‍රය පවා අහගෙන ඉන්නකොට අපි නිකන් මත් වෙනවා. ශාරිපුත්‍ර ගානන්ත බුදුහාමුදුරන් දේශනා කළ කෙනෙක් විදිය. නමුත් සර්වඥයන්ගේ ජීවිතයේ මේ ශාරිපුත්‍ර ගානන්තවත් කොටු කරගන්න බැරි ප්‍රමාණ කරගන්න බැරි බුදුගුණ සංග්‍රහවත් කාටත් තේරෙන විදිහට බුදුහාමුදුරන්ගේ කියන මහා ප්‍රඥාව ඒවාගේ අපි ආගේ සීමිත ප්‍රඥාව ලැජ්ජා කියලා ඇති මහා කල්ලාවක් නිසා නවආරාහි බුදුගුණයට කොට කරලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා අරහං සම්මා සම්බුද්ධ විචාචාර සම්පන්නෝ සුගතෝ මොග විදු අනුත්තර රෝගම සාර්ථි සක්කා ජීවන ස්ථාන බුද්ධ භගවා. ඒකෙන් කියන්නේ මුලින්ම ගුණය අරහන් වලින් ගත්තා. උන්වහන්සේ දේශනා කරනවා මම අරහන් වුණේ සුදුස්සෙක්ටපත් වුණේ පූජාවට සුදුස්සෙක් ඒ වගේම ඕනෙම දෙයක් කිරීමට හැකියාවක් මටපත් වුණේ කොහොමද? සීතුරු බව නිසා. කලවන්නේ නැති නිසා. මුකලස් බව නිසා. දැන් මේ බණ අහන බණ කියන බුදුහාමුදුරුවෝගේ ගුණ ලක්ෂණ අනිත් සෑම කෙනෙකුටම කියන දෝෂය තමයි කලවම. හොඳනරක දුක කලවම්. හරි වැරදි දුක කලවම්. සැක. ඒක ඒ තාත්තල් අර බුදු හිතක් හිතාගන්න අපි තමයි. නමුත් බුදු හිතකට ඕනේ අවශ්‍ය පුණ්‍ය ශක්තිය තේරෙන මිනිස්සුගාව තියෙනවා. බුදුන් අවශ්‍ය කරන අදුකටම තේරෙන මිනිස්සුගාව තියෙනවා. නමුත් මිනිස්සු අතල සතා තමන් ගැනම සැක කිරීම විනෝදාංශයක් කරගන්න තියෙනවා. නැතිකම බැරිකම අපේ අඩුපාඩුකම නැතිතාවය දැකීමම විරෝධාංශයක් කරන එක කොච්චර දුරද කියලා කියනවනම් අපි තව කෙනෙක් දකින්නම ඔහුගේ දුර්වලතා තුළින් තමයි. මේකෙන් තේරෙන්නේ අපේ තියෙන කැතකම, අපේ තියෙන දුර්වලකම, අපේ තියෙන අදුසාඩු, අපේ තියෙන මදුපුංශකම තමයි අපි අනුන්තරව තටවන්න හදන්නේ. යම් වෙලාවක අපිට අපකරෙහි අනේ අපිට උද්දෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා, අපිට මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. අපිට මේ අහසන ජීවන ආගමවල දෝෂලා තියෙනවා. අපිත් බණ අහනවා, අපිත් බුද්ධ ආදී වන්දනා කරනවා, පන්සල් යනවා කියලා. සතුටක් වුණා නම් මයිකින් හොරක බුද්ධාන සිල් භාවනාවෙන් පිළිචිලක් ආවන අපිට මුළු ලෝකෙම තේරෙන පිළිචිලක් විදියට. අපිට මුළු ලෝකෙම තේරෙන මයිකින් විතර. නමුත් හොඳ වෙලාවකට අපි හිත පවතින වගේ මයිකිනේ බුද්ධාන සිතේ බුදුලායකට පවතින්නේ සමන්තරේ යත්තා වූ අදුපක්ෂෝරු මනසකේ. ඒම අනුගාස්වරයෙන් ලෝකයාවලිය ලෝකේ ඌනේ ලෝකෝ අතිත්තෝ කාම දාතෝ හැමදාම ඌනේ තෘප්තිමත් කරගන්නේ කාම දේවයට දාසකම් කරන බලය වාගේ තමයි තේරෙන්නේ. ඉතින් මෙන්න මේ යාග හිතන මුළු ලෝකෙම ඔක්කොම හත් වෙනවා ඒක රෝගයක් නේද. තමයි වෙන අනිතක් හේතුවක් කරන්නේ. එහෙම නැත්නම් තමයි ලාභ වැඩික් හේතුවක් කරන්නේ. ඒ කොයිසක් හේතුවක් කිසිම කෙනෙක් කවදාහකත් මම බුදුනා කියලා ප්‍රකාශ කරන්න තමයි ශක්තියක් නැහැ. මොකද ඒක තුළ අනනවන්තල කෙලෙස් තියෙනවා ඒක. අන්න වෙනකොට බුදුහාමුදුරුවෝ සංයම අධිෂ්ඨානය කරන සංයම වැඩ කළ එකට ළඟා වුණා. ඒ ළඟා වුණ කොහොමද මේ අපේ ළඟ තියෙන හිතම එක පැත්තකට ගත්තා. කලවමක් නැහැ. සංනි කර පිළිතුරු. සංනි කර පිළිසිතු. ඒකට උපමාවක් ගන්නවා නම් මේ අහසෙන් යටට වතුර තියෙනවා. මෙන්න තියෙන එකක් හරි නැහැ. ඒ තරමටම කෙලෙස් තියෙනවා. සාමාන්‍ය වරකට පරිස්සමකදී ආහාරයක් වතුර ගත්තාම උඩට බාහක් නෑ උඩට රසයක් නෑ උඩට ගඳක් නෑ උඩට හැඩයක් නෑ ඒ වතුර දෙන්නත් හොඳයි නාන්නත් හොඳයි උයන්නත් හොඳයි ගල්ලා හැදෙන්න කියනවා නම් ඇඟට උදුන්ට ඉන්ජෙක්ෂන් කරන්නත් හොඳයි බැටරි වල දාන්නත් හොඳයි ඒ මොකද සිස්ටිම් දෙකෙන් මාත්‍රයි සුදුසුයි එනම් වතුරක් ඕනම ගානකට විකුණන්න පුළුවන් වතුර තමයි නමුත් ඒක පාටක් ගඳක් රසයක් හැඩයක් නැතිකම අතුරු කුලිතුර තමයි තියෙනවා. ඒ වගේ තමයි රත්තරන් වලට කිසිම දෙයක් මාතු නැත්නම් අද කියනවා දුෂ්කරත් ඒකතර රත්තරන් කියලා. ඕන වෙනකොටද මේ වෙන ඕන බාන්නේ මිලමියන්නේ රත්තරන් නෙමෙයි. මොකද හරවන්නේ. කුලිතුරු. ඒ වගේම තඹ. ඒ සම්නිකර තේසිදු තඹ නම් තමලෝ යොදනකොටදී ඉස්සස්ම මේ තඹ හම්බෙන්නේ තේසිදු තඹ වලින් තමයි. අනිවාර්ය ඕනම වස්තුවක්. අපි ගත්තොත් මේ ලංකාවේ තියෙන වැලි ටික ඒ වැලි වල මුන්නේ හරි ගෑවිලා තියෙනවා. ඒ වැලි ගෙවල් හදන්න හොඳයි. ඉන්දෝනෙට පිරිසිදු කළ වැලි පතනක් තියෙනවනේ ඕන ශක්තිමත් වල බඩන කොන්න කියලා කරන්න නෑ. ඒ වගේ තමයි අපේ හිතේ තියෙන මේ පුංචි උපේක්ෂණය. නමුත් අපි ඒක ලොකු කරගෙන ඒකෙන් හිතලා අපිට තියෙන අපි බොහෝම කෙලෙස් හිත. ඒ නැත්තම් දුකක් ගැන ගතිගහිත උපේක්ෂ කරගත්ත පහත් කරගත්ත තත්ත්වයක්. පොතක් යන්නේ නැති. මුළු නිවන ලෝකෙක සර්වඥාන්සේ සම්නික් කරන තේසිදු වුණාට පස්සේ දුක්ඛයන් හිතින් වන්දනා කරනවා. සමහරව ධාර්මික උපයාගත්ත දේවල් පුදනවා. මල් ඉදිරිපත් කර ගන්නවා. සහන් ඉදිරිපත් කර ගන්නවා. සුවඳ දෙන ඉදිරිපත් කර ගන්න බුදුහාමුදුරන් වඳින්නේ. නමුත් බුදුහාමුදුර පැහැදිලිව කියනවා දෝමල් පුදන ලෝකෝන්තුන් පුදා ගන්න මුළු තහම් පුදා ගන්න හැම කෙනෙක්ම බුදු හිත තියෙනවා. කවදාද අපිට හිතෙන්නේ අපි දුකින් තෝරන්නේ අපිට කියන්නේ බුදුහාමුදුර කරපු විදිහට මේක පිළිතුරු කරගත්තා නම් අර කාම ඡන්දාදී ඒ කාම කෙලෙස් පහෙන් දුරු කරගත්තා නම් ඒක රූප ලෝකයට යනකම් තියෙන්නේ ඒකට රූපාවචර ග්‍රහණය ගත්තා වූ රූපාරමණ අයින් කළා කසිනුත් භාතීම අවකාශයට හිතුවදා ගන්න අරුබත් ග්‍රහණ සත්‍තර පිසුදු ඒක කිනවන ගියාට පස්සේ අනුශේකල සයින් කරානම් අරියක් අත්දැක පිළිසුදුයි. ඒකෙන් කාර්යවත් බලන්නට සම්බෝධපත්යෙන් කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේනම කරකට පිළිසුදුයි. ඊට පස්සේ මේ ඉගෙන ගත්ත දේ තව කෙනෙකුට දෙයි කියලා දෙන්න පුළුවන් නම් ඒකට සම්මා සම්බුද්ධයි කියලා කියනවා. සම්මා සම්බුද්ධ කියවහම බුද්ධ කියන එක තමයි වචනාර්ථය. බුද්ධ කියන එකේ අදහස ප්‍රබෝධ වෙන එක. ඉදි දුච්ච. සාමාන්‍යයෙන් ඔක්කොම නින්දේ ඉඳලා චක්‍ර බුදුහාමුදුරේ දේශනා කළා. ඒගොල්ලෝ දඟලන ඒගොල්ලෝ කතා කරන ඒගොල්ලෝ ඊළඟට හීනෙන් තොඩවනවා වගේ කතා තමයි තියෙන්නේ. අන්නේ කර කාම ලෝකේ අර පංචල්ලා මුචිය රජ රාජෝ මේ පතාන කුවිදේට පංචිය කුජි රජව වගේ අපේ මුළු ලෝකෙම කාම ආදී උත්සාහන. කාමයේ සීමා කරගෙන පවතී. ඒ සීමා කරගෙන ඉන්න තාක්කල් අපි කාමයෙන් මත් වෙලා යට කරන්නේ. අපිට බෑ අපි පංචියට එක තුලා මුචිය කරනවා කල්පනා කරා නම් ඒ කියන තහතරමත් හොඳ තහක් දුර්ලභවත් විදිහට අපේ තේරුමක් නැහැ. මම කරවතනා කියන්නේ කොන්න ලක්ෂණ මුදුරලකදී බුදුන් ලෝකේ පහළ වෙනවා. ඒ බුදුන් ලෝකේ පහළට මේ බුද්ධ කියන වචනේ සං බුද්ධ. සකන ස්වයං බුද්ධ. සමංගෙම ස්වයං දේනානෙම බුදුනාන සම්බුද්ධ වෙනවා. සම්බුද්ධ කියන්නේ අසේවි ප්‍රදාන වහන්සේගේ නම. බුද්ධ කියනවා ශ්‍රාවක බුද්ධ අසේ මේ අහතන් වහන්සේ. සම්බුද්ධ කියලා කියන සත්‍යයේ බුද්ධ කියන කිසි කෙනෙක්ගේ උදව්වක් උපකාරයක් නැතුව උදෙච්ච කරා. සම්මා සම්බුද්ධ කියලා කියනවා කිසි කෙනෙකුට උදව් උපකාරයක් නැතුව බුදු වෙලා තව කෙනෙකුට මේ ගම්භීර ධර්මව ප්‍රසිද්ධ කරන ප්‍රකාශ කරන්න ඒවත් නිවන් දක්වන්න පුළුවන් කියලා. මේ සියලුම කෙරෙන්නේ අර අරියත් ගුරු නිසායි අරහං ගුරු නිසායි සමාජයේ හිතේ කිසි හේත්ම කිසිම ක්ලේශයකින් කෙලසන්නත් බෑ. ඒ වගේම නිකලස් බව 100ට 100ක්ම දන්නා නිසා දුර්ලභම වස්තුව සිද්ධරත්න සාහරින බව බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් කාර්යවල කරන මාන්නකාරෝ අධිමානී කරන කතාවක් නෙවෙයි. එහෙම කෙලෙසක් බුදුහාමුදුරනේ. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය මහතන් වහන්සේලාට පවතින කෙලෙස් වාසනාවක් නිසා සවාසන සකල ක්ලේශයන් දුරු කරා කියලා අපි කියනවා. කෙලෙස් වාසනාව කියලා කියන්නේ උපමාවකට ගෙන්නන්නේ අරම රාගලයක් ගත්තොත් ඒ කලේ රාගේම අයින් කරලා කොච්චර හේතුවක් කොච්චර වේලලා ගත්තත් අලුතෙන් සීලමතරක් ගත්තොත් අර කලේ කොහොමද ගැටියට පත් වෙනවා. අර මෙතිවල තියෙන බීජත් මන්දි. ඒක කොලිට දැම්මත් එහේ ඕන තනි වතුරක් දැම්මොත් ඒකේ මන්දේ නැවත පහවල ගැටියක් තියෙනවා. ඒක කොච්චර කලේ සුද්ධ කරත් ඒකට වැටෙන ඕජාක් නැවත ආශව කරන, සසවන ගතිය ඇති කරන නිසා ඒ කලය කවදාකවත් මන්දියම ජීසු කරන්න බෑ. අපි ගන්න විදිහට හොදලා, නමලා, අබංගාලා මොහොම කරත් යන්නේ. දැන් කාලේ හැටි කොටනාවක් කියනවනම් ඒ මානසිකිතින් ජාතක කියන දාසෙ නීතිල ගෝතලයක් කරගන්න. ඒ නීතිල ගෝතලේ සම්පූර්ණ මනිකක් හරගා. ඔච්චර හේදුවක් අරක කියන අර මුතුමින් ගෝලේ යන්නේ. බය ඇත්තටම පිරිසිදු ද්‍රව්‍ය ජීව ජීවත් වෙන්නේ ස්ටේබලයිස් කරන්නේ. ඒක කෙනාට විටමින් සුවඳ වගේ රහතන් වහන්සේලාගේ තුල සිලවරක්ම බන්න සංසාරේ. ගෑවෙන් ගෑවෙන් පැවතිච්ච මේ කෙලෙස් කොච්චර හොදලා ඉන්න කෙලෙස් කහකට කෙලෙස් ගලක් උපරිනවා. ඒක විදිහට කෙලෙස් වාසනාව කියලා. බුදුහාමුදුරන්ට එහෙම කෙලෙස් වාසනාවක් නැති නිසා එක දවසක් මනුස්සයෙක් බුදුහාමුදුරේ වාසනාව රහිත නිසා අවාසනාවන්තේ කියලා. කෙලස් වාසනාවක් නැහැ. ඒක මොකද? උන්වහන්සේක පිළිතුරු තමයි සංසන්දනාත්මකක් නෙවෙයි කේවල පිළිතුරු තමයි තියෙන්නේ. අන්න ඒ නිසා බුදුහාමුදුරේ දේශනා කළ තුන ලෝකේ පහළ වෙන්න දුර්ලභම දෙන්නේ කෙලසිත ලෝකේ. සම්පූර්ණ කෙලසිත ලෝකේ. හැම එකදේ හැම ධර්මයක්ම ඉතාමත්ම පිළිතුරු පිළිසිදු. නමුත් අර ලෝකයේ ලෝකයේ සම්මලා කරන කමක් නැහැ තාත්තලා කරන කමක් නැහැ දරුවා කියලා ගන්න. ඒ අසු මුදුරේ කරන කමක් නැහැ කියලා ගන්න. ඒනාට මේ වගේ නිත්‍යයන්ට ඕන කමක් නැහැ රජුන්ට ඕන කමක් නැහැ සිදුලකට ඕන කමක් නැහැ නමුත් මොකද වෙන්නේ කොහොම කරත් හදාකට අර පුංචි ලතර උපේතම සිදුකම තමයි මොලේක් ගැතියව ඕනකට හැඩ ගහන්න පුළුවන් ගැතියව මේ ලෝකෙ ඉන්නේ ඉන්න හම් වෙන්නේ අන්නේ වගේ ලැබුතන් ඉන්නේ කෙනෙක් ලෝකයක් අන්න ඕන ලෝකෙක බුදුහාමුදුරු පුදුමාකාර උපදේශකමක් ඇති කරගෙන උන්වහන්සේ නිසා ප්‍රතිප්‍රව ප්‍රකාශ කරන ලෝකෙ තුරුල්ලගම පහළ වීම නම් මොන වගේ සර්වඥාන්තරමගේ පහළ වීම. එහෙම සත්‍යකපත් තියෙනවා. ඉතින් ඒක අහනකොට ඕනම කෙනෙකුට හිතනවා මේ අනිත් ආගම් වල තියෙන විදිහේ සර්ව බලධාරී ගමක්. මේ සර්වඥාන්තරව කියනවා උන්වහන්සේ විතරක් මේ පරම පවිත්‍ර භාවයට සවාසන සත්‍යක්ෂ උසන්න දුරුණ වෙන කක්කියට මේක කරන්න බෑ කියලා. කොහොමනම් අරවටන් වහන්සේ පහළුණයි කියලා වෙන කෙනෙකුට යන්න බැරි සත්‍යයක් නම් ලෝක ලෝකෙට කිසිම දෙයක් විශේෂයක් එන්නේ නැහැ. නමුත් ඒ නිසා අරවටන්ගේ දේශනා කරනවා බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණාට පස්සේ උන්වහන්සේ Taman දැනෙච්ච සත්‍යක අවාසනාවක් ලක්ෂණ නැති වුණාට නැවත බුදු ගුණ සත්‍යක ඕනෙම කෙනෙකුට ඉන්න පුළුවන් බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා. අන්නේ එහෙම ප්‍රකාශ කරන ධර්ම ගුණය දෙක බුදුහාමුදුරේ දේශනා කරන ධර්ම ගුණය දෙක සමහරකට දේශනා කරන්න පුළුවන් කෙනෙක් මොකද ආයමනන් ඉස්කාමත් දුර්ලභද. මොකද සත්‍යයේ දාන වහන්සේලා සංජීවක් පහළ වුණා. ඒක නමකට වඩා තව කෙනෙකුට සෝවාන් කරනවා. තව කෙනෙක් සහත් කරනවා. මේ සර්වඥාන්වහන්සේට පුළුවන් කමක් තියෙනවා. සම්මා සම්බුද්ධත්වයට යන්න අච්චම ගැඹුරු හිතාගන්න බැරි ලෝකෝත්තර தත්ත්වය උන්වහන්සේට තව කෙනෙකුට කියා දෙන්න ශක්තිය තියෙනවා. ඒක නිසා තථාගතස්ස වේදිකස්ස ධම්මවිනයස්ස දෝෂිතාපුකලෝ දෝෂිතාපුකලෝ දුමදෝකස්ස. ඒ සර්වඥයන් වහන්සේ විසින් දේශනා කරන සාක්ෂාත් කරගන්න ලද ධර්ම විනය දේශ ප්‍රකාශ කරනවා ජීවිතය ඉතාමත් දුෂ්කරයි. ඒක බුදුහාමුදුරුවෝ ආරාධනකේ කල්පලක්ෂයක් කරුම් කරන කාලේ බුද්ධහන්දේ ස්ථානේ මුත්තහන් නෝතේවරෝ සිඤ්ඤහන්තාර ස්ථානේ සංඛාරෝ මහත්කලා සුචතමයි පාරිමතපි ඒකයි මාත්‍ර සතන් පාඩේ මම බුදු වෙලා අනිත් අය බුදු කරවන්නේ නෙමෙයි බුද්ධහන්දේ ස්ථානේ මුත්තහන් නෝතේවරෝ පරි මම නිදෙමි අනිත් අය මොදවන්නේ නෙමෙයි සිඤ්ඤහන්තාර ස්ථානේ මම එකර වන්නේ නෙමෙයි අනිත් අය එකර තරවන්නේ නෙමෙයි සංඛාරෝගා මහත්මයා මේ සංඛාරවලු රෝගය හැඩවතුර අරිය බලංකයි. නමුත් මේක මේකට අහලා තියෙනවා බුදු විච්ඡ ගම. මොනවාන්ට කල්පනා කරලා මේ බලනම් කාටවත් කියලා බෑ කියලා. හරි ඒ තරම්ම ගැඹුරුයි. මේ සමාජගත මිනිස්සුන්ට එන්න හිතා ගන්නවත් බෑ. ඒ නිසා බුදුදානන්සේ කියලා පිටිපස්සේ තිබ්බා මේක දේශනා කළ වැඩක් නැහැ කියලා. අන්න ඒ වෙලාවේ සාම්ප්‍රදායික භ්‍රමරාජය ඇවිල්ලා මහා විනාශයක් ස්වාමීන් වහන්සේ අදහස තියාගන්න එපා. එහෙමනම් මෙච්චර කාලෙ අපි කල්ප ගාන බුදු වෙනකම් බලන බුදු කෙනෙක් ලෝකේ අහනකම් බලන කෙනෙක් පොරොදුනක් තුන නිසා ඔය සුඛක් සුඛක් තමයි තුල සාධුවස්තරයේ ඉන්න කර්මා කරලා. ඒ අත්තරදස්ක මිනිස්සු බල දේශනා කරන්නයි කියලා කිව්වට පස්සේ තමයි ධර්ම දේශනා කළේ. මොකද ඒ තරම්ම නැඹුරුයි. මේ කාටවත් එක්ක නෑ දැන් කියන්නේ ගම්බුරම. ඒනවා වලට දේශනා කළ තුන ඉතාමත් දුර්ලභ දේනයි. තමයි සර්වඥාන්සේ දේශනා කරන ධර්මයේ අන්තිමේදී විමුක්තිය පිළිබඳ දේශනා කරනවා කියන ලෝකෙ දුරලා. ඒ නිසා ප්‍රතිම ධම්මචක්ක පවත්තන හේතුවේදී ඉතින් ඥානන් වහන්සේ යම් ආකාරයකට යම් කිසි සමුදය ධම්මං සත්‍යන්තං නිරෝධ ධම්මං කියන විදිහට මේ ලෝක අතිකාත් සමුදය ධර්ම තියෙනවා නිරෝධ කරන්න පුළුවන් කියන සත්‍ය අන්‍යාකරණන් ස්වාමීන් වහන්සේ ආවෝද කළාද පුදුමාකාර සතුටකටපත් වුණා පුදුමාකාර උදංගමක් ඇති කරා අඤ්ඤාසිවත බෝකොණ්ඩාගේ අඤ්ඤාසිවත බෝකොණ්ඩායි කොණ්ඩාගේ උඹ අලුත්ේක් වඩගත් වුණා ධර්මයේ දීගත්තා ධර්මයේ අවබෝධ කළා කිය දුකන බුදුහන්සේගේ සල්ල නිම්මම සම්මා සම්බුද්ධත්වයටපත් වීමේ ලක්ෂණය. සාරතුමිකුට අවබෝධ කළ දුන්නා. එදා ඉඳලා එක එක නමක තත්ත දත්තිය මහා නාම අස්සකී කියලා දවසට එක එක කනා ගන්න ප්‍රවාහන් කෙරේ. මොකද මේ තමයි සරුවචනාංශික ධර්මයේ සාරකයේ නෙකුත් කියලා කියන වැඩක් කරන්න පුළුවන් කියන බාහිර ලකුණු. ඒක සරුවචනාංශික ලොකු ළඟාවීම. ඇත්තටම කාටරි අවබෝධ කරගන්න බැරුණා නම් සරුවචනාංශික සම්මා සම්බුද්ධ කියන උපාධි නාම ලැබෙන්නේ. සම්මා සම්බුද්ධ වුණේ කොන්නෝ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච නිසා. කොච්චර ප්‍රශ්නයෙන් දෙවියන්ට සෝවාන් වුණා ඒක මනුස්ස ලෝකෙට ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ඒ මනුස්ස ලෝකේ සෝවාන් වෙච්ච නිසා. උසාවි බුදුහාමර පුරුම සතුටක් ඇති වෙනවා ඕනම ගුරුවරයෙකුට ලැබෙන ලොකුම සතුට තමයි මේ කාට හරි Taman දන්නේ කියලා පුළුවන් මනුස්සයා ගොඩ ගන්න පුළුවන්. ඒකකට හිතන්නේ ගුරුවරයෙකු විශාල කෘත්‍යයක් ගෝලයට කරනවා කියලා. නමුත් ගුරුවරයාට කියන්නේ මේ ගෝලයා විසින් Tamanට විශාල ශක්තියක් දුන්නා කියලා. ඒ මොකද මේ Taman ගත්ත ප්‍රයත්නේ මේ පුද්ගලයා ඒ කියන කාලයට වැඩ කරලා ප්‍රතිඵල දෙනවා. නැති මොන සතුටක් වෙන විරෝධයකට පැත්තේ ඒක හරියටමවත් තානත්ම බැදිසේ බරපතල ප්‍රසව වේදනාවක් දරන දරුව දුහි කරලා බලවෙන්නේ ඇඳුම් රද්ද එනකොටම ඉදිනාකාර සතුටක් ඇති කරගන්නවා දැන් මම මලක් ඔකෙන් ගැඹුරුවා දැන් මේ දරුවගේ සූත්‍රය නිසා මෙයා මලක් බවට පත් වෙන නිසා ඇත්තටම මලක් ප්‍රසූත කරන්නේ දරුවයි එකසම් එයා මලක් වෙන්නේ මවක් විසින් දරුවව රූප කරන වගේම දරුවා විසින් මවක් ප්‍රශ්නිත කරනවා. ඒක මෙන්න මේ ප්‍රත්‍යක්ෂන දෙයක් තියෙනවා. ඒක එක පැත්තකට ගැලීමක් නැහැ. ඒක භවත්තක දේශනා කරනවා සාර්වජනික තාක්ෂණය ඉතාමත් දුර්ලභයි. ඒවගේම තමයි ඒ දුර්ලභ දේ භවත්තේකට තේරෙනවා කාලයකට දේශනා කරන්න බලුවන් නම් ඒක ඉතාමත් දුර්ලභ දෙයක්. ඒ සම්බන්ධව හොඳ මුළු කතාවක් කරලා තිබුණා කුමාරකෝවිද ආතවාක්‍ය. ඒ මාතෘකාවවත් මොහොත් ප්‍රෝදාවට ගියාලු මල් ටිකක් තමන් දුක් මල් ටිකක් ආක්ෂේ දාන බුදු දෝදාව. ගියාට පස්සේ මාත දැක්කලු ඔතන නැවිදෙන බෞද්ධයෝ ඒ බුදු දේ ඇතුලේ මල් කැටියක් ගෙනලා දාලා ඒ මල් ආසනෙත් පිළිල වැක්කෙලා. ඒ අතරතර තහනම් සතු කරලා දොරවලුත් කාලා හඳුන් පෙරෙත් සතු කරලා ඒක ඇතුලේ මොන්නම විදියකට උපසකරන්නේ. තහනම් වල කරායි හඳුන් පෙරේ මල් විසුරුවලා. ඉතින් මෙයා කියලා දොලාරලා බුදු පිළිම දිහා බලනකොට හිතනවලු බුදු කෙනෙකුට කියා මොන මරියෙකටවත් මොන අපරාධයක් කරනවා කියලා. ඒ වගේ ආන්දරයට දෙවිවල වහලා තහනොත් පත්තු කරලා හලෝ කුරොත් පත්තු කරලා මේක විනාශ කරනවා. බුද්ධ පූජාවක් කියලා ඒකෙත් නැතුවා. ඒ වගේම අපල පිටුපස්ස කරගත්තා. ඒකට බුදුහාමුදුරේ අහනවලු මොකද බුදුහාමුදුරේ කියලා. ඒකට අනිත් ගාමිණී බුදුහාමුදුරේ කරලා තියෙන දේ හතරකට කරනවා කියන්නේ. මිනිස්සු පිටේ කලබල කරන්න එපා. ඒක බුදුහාම කළ කුමාරතුංග මම හදාවුරුද්දක් උත්තරක් ක්‍රියා කරන කාලේ ඒ පොඩි බොහෝම දේවල් මම ඉඳලා දින ඕකට හිත නරක කරගන්න එපා. ඔය ආවි මම පූජා කරලා යන්නේ කියලා. නමුත් මට කනගාටු කිව්වලු අන්නර පන්සලේ ඉන්න හාමුදුරුවනේ කච්චි අලගහන නැහැ මම කියා මම කියා කියලා බන් කටහනකොට මට හරි කනගාටු කිව්වා. ඒ වගේකට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මේ පටලවනකොට ඒක යරුදවල කියනකොට උහුම අපරාධයක් ආගෙන ඇත්තෙත්. සිගමසා වරයන් උදේශනා කරනවා අපාගතප්ප රෝගිකස්ස ධම්මජිකස්ස දෝෂේක රූපරා දුර්ලභෝ ලෝකස්ස. අනාගතේපනා කරන දේශී ශබ්ද හරමෙල තව කෙනෙකුගේ බුදු වුණේට නිවන් වදිනේට දේශනා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ඒ කාමත් දුර්ලභ දෙයක්. එච්චර දුර්ලභ කියන්නේ රෝග දුර්ලභ කාණේ බොදමු වෙන්නේ දෝෂයේ බුදු කෙනෙක් පහළ වීමට පමණයි. ඒ සම්ප්‍රදානක දේශනා කරනවා සුඛෝ බුද්ධාන උපාදෝ ලෝකේ බුදුන් උප ජීවන සුඛ සුඛා සංගතනේ ඒක නම් පුදුලි ප්‍රශ්නවල සුණාර සුණාර ඉතිරි කාලාර සුණාර කියලා පෙරු සතාසුදාවතර දිව්‍ය දස්තුව කරා සම්පූර්ණ කරා සංසින්න ඒක තථාගතත් වේදිකාක ධම්ම විනිශ්චය දේශේන එනන්සේ අවබෝධ කරගන්න දාන ධම්ම විනිශ්චය දේශනා කරා ඒක විශාලම දුර්ලභයක් ඒක නිසා ඉස්සර කාලේ වල මිනිස්සු පුරුද්දක් තිබුණා තමන්ට දැනෙන ධර්ම කෙනෙක් ලව්වපු ධර්ම දේශනා කරව ධර්ම ශාලා හදව ධාරණා කරව මොකද ඒ දුරේ දුරේ අපි අතේ නිමිලන්න බැහැ අතේ නතර වෙන්න බැහැ තමයි කාටද උගන්වලා කියන්නේ ඒක බුදුදහමේ දෙවෙනි සඳහන් කරන්නේ විසාගතත් වේදිකාවක ධම්ම විද්‍යාවේ දේශෝ කාර්යවලෝ දුර්ලභ ලෝකස්. කටයුතු කරනවා කියන්නේ මේ දුරේ උන්වහන්සේලා මේ ශ්‍රාම්බුදුරණෝ ඇත්තටම ආවෝග කරලා සහත්වත් සුරක්ෂිතවත් තව කායදයක් කියන්නේ ඒ නිසා මොළු බුද්ධයි කියන්නේ. සිංහසුරාගන් කියන මොළු බුද්ධ. අපේ කතා කරනකොට ධර්මයේ උත්සාහය කරන්න බෑ. අපේ යම් කෙනෙකුගේ සතාවතෙන් නම් දේශනා කරන දේ ධර්ම දේශනා කරන කාමද කියලා. ඒක අනුකෝලනේ. ඒ වගේ විරෝධ ගන්න තේරුම් ගන්න යම් කිසි කෙනෙක්. බුදුරජාණන් වහන්සේ යම් ආකාරයක සීල සමාධි ප්‍රඥා පූර්වව තියෙනවා. සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. කියන මේ තුන පූර්ණයෙන් දේශනා කරන ලබ ධර්මය යම් කිසි කෙනෙක් සුතුලව කරනකොට සුතුලව කරනකොට තේරුම් ගන්නවා ඒක බුදුහාමුදුරුවෝ කියන තාමත් දුර්ලභ දෙයක් කියලා. සිමුලුගේ බලාගෙන තමයි මහා කාර්යයේ භවඥාන් කුගේ ධර්මයේ දේශනාවේ තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද මහස්ත්‍රයකට නිවේ කියලා අදන ආද්‍යවම සුඛදේ සුඛදේවම ඒකල කල්පනා කරන්නේ මේ අස්වතනින් මම කොහොමද ලබා ගන්න ඕනේ ඒක තමයි මම ඊගාට කලුත්ත එහෙම නැත්නම් හොඳ අස්වතනයක් ඒ කියන්නේ සංදේ වර්ගයේ ආදානිය අස්වත සතු කරගන්න කොහොමද නැත්නම් ලෝකෙන් හොඳම මානසික වශයෙන් මනික සතු කරගන්න කොහොමද නැත්නම් ලෝක ලක්ෂණ ඉච්ඡා ලක්ෂණ ලබා ගන්න කොහොමද ලෝකේ තමන්ගේ ඥානවත් සාහසයෙන් කටයුතු කරන ගාමුසලක් ලබා ගන්න කොහොමද? මොනම කවදාකවත් ඒ තමන් හිතේක සම්මත ළඟා කරගත්ත මිනිසාද ඒ ධර්මයේ දෙක මම තේරුම් ගන්න ඕනේ කියලා කල්පනා වුණා නම් ඒක සංකස්දාව වූ සංකස්දාව නිවිදුරුන් අහස බලනකොට විචාම සුදුස්කරයි. එහෙම ආශාවක් තිබුණාම දේශනා කරන ලද්දේ ධර්ම යථා ගන්න කියන එක සම්මුඛ කරම හම්බයක්. සසල කොච්චර මේ බුද්ධ උත්පාද කාලෙක මේ ධර්ම දේශනා කරනකොට අපි ඒකට තේරෙලා අපි ඒකට නැති වෙලා අපි ඒකට යාවලා කටයුතු කරන්න ඕනේ විතර ගන්නවා පොඩක් මේ එවැනි ධර්මයක් දේශනා කරලා අහල් තේරුම් ගන්න කෙනා විතර දුර්ලභ කෙනෙක් ඇත්තනේ ඒක දුර්ලභ වෙන්නේ බුදු කෙනෙක් පහළ වීමට සහ ධර්ම දේශනා කිරීමට පමණයි ඒක නිසා අසන්නන්නේ මේ බුද්ධ ආසනෙන් දැකීම අසන්නකල ශ්‍රාවක දේශක සම්බන්ධතාවයක් වුණ ලෝකයේ මේක අඛණ්ඩ පරම්පරාවක් වේද මානව පරම්පරාවකට පත්වෙන්න අපි මුලින්ම මේක අසන්න ඕනේ මොකද කවුරුන්ම කවදාකවත් එක සැරයක් ආරම්භ දෙන්න ගන්න බෑ ඒක තමයි ප්‍රතිපදාව ගන්න දේ තව තවත් කරලා ගන්න ඕනේ ඒක නැවත නැවත කියවන්නේ ඒ නිසා මේක වාසන වෙන්න සෝ සෝ සෝ මුචෝ පිටේ ගන්න විදිහ වගේ කියලා සෝ කියන්නේ සාරය අපි නැවත නැවතත් එකම දේ අහන්න ඕනේ. සීතල කියන්නේ සීතලයි. මේ කියන කතාව ඇත්තද? ඒක නිදින මේවා අහන්න පුළුවන්ද? ඒක නිදින බුදුහාමුදුරන්ට මේ සූත්‍රයෙන් පුළුවන්ද? ඒ ධර්මයක් දේශනා කරන්න පුළුවන්ද? ඒ විරක්ෂණ කරන්න අපිට තියෙන සුබදාදී වශයෙන් කිසිදු සීතලයක ගන්නට පස්සේ තමයි අපිට තේරෙන්නේ නෑ නේද වෙන්න පුළුවන්. මේක දෙවිදියා සත්‍ය කියලා තේරෙනවා නම් ඒක උත්සන්තාවෙන් තොරව ඇහෙන්නේ නම් කවදාකවත් ඒක හරිදකට වෙන්නේ සංකාරගත වෙන්නේ ඊගාවට තු ඉච්ඡා ප්‍රශ්න කරන්නේ මම මෙන්න මේ උදාහරණයක් ගන්නවා කියන්නේ අහන්න එහෙනම් කවුරුන් ගන්නේ ඔබතුමන් ගන්නේ කියන නැත්නම් කාරණාව සුලක ප්‍රශ්න දෙන්නේ නැත්නම් කවදාකවත් ඒ ධන ධනෙක ආද්‍ය භාවයක් වෙන්නේ ධන ධන භාවයක් වෙන්නේ උපන් උත්තර ප්‍රශ්න කරනවා ඒකට කියන්නේ ධන සාකච්ඡානුගහිතය කියලා මෙතනම සාකච්ඡා කරන්නේ. උපදයක් අහන්න ගල හරි කියලා හිතන විට ඒ වගේ වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්න කෙනෙක් තමයි අපේ අඩුපාඩු අඩුපාඩු එළියට එන්නේ. ඒ ගාවට නෙවෙයි මොකද? මේක නැතිව නැවත ලියන්නේ. ඕනම සූත්‍රය. ඕනම පාඩුවක්. කියන හොයන්න බලන්න. ඔබ කීයක් අපිට ඉස්තිලි පාඩුවේ ආත්මප්‍රාණ මහත්යන වර්ගිනවා. ඒකට අපි දෙන්න අනේ බාල භාෂාවත් එක්ක බලනකොට අපි සාම හොයදී. කියන මතනකට තේරෙන්නේ මේ ලංකාවේ තෝරන ඇත්තටම මොන කෙනාටම මේක එහෙම තමයි. ඒ පූර්වකද ලියනකට ලියනකට ලියනකට ඒක නැවතනාකත් වැඩි හදන්නේ කියනවා මේ පුදුම විදියට ධර්මයක් එක්ක බුදුහාමුදුරුවෝ එක්ක සිතිමයකමක් ඇති වෙන ගන්න මේක නැවතනාක ලියන්නේදී. ඉස්සර නිය සංහුඳෙන් තයිකේ. ඒකවල කරගන්නත් තයිකේ ඉස්සරන්නේ. අසුරාව ගන්න බෑ. ඒක දැන් මේ කරන්නේ. ඒක ඒක විද්‍යාවේ සාක්ෂණය කරලා තියෙනවා. කොච්චර පරිස්සම කරනවද තමන්ගේ අතරින් තමන්ගේ අතින් ලියන විට කවදාකවත් ධර්මු එළුවට වදින්නේ ඒක ලේකම අනිවාර්යම තියෙනවා ආන්නේ ක්‍රම හතරෙන් තමයි අපට දැනගන්න පුළුවන් මේ වුණාට දේශනා කරපු කාර්යයන් සූත්‍රමය වශයෙන් අපේ උතුරවල කියවන සිතානේ වශයෙන් හෝ මාතක වශයෙන් අපේ උතුර නඳුන කියන විදිහට තෝරගෙන අර ධම්ම අපේ ආගසීතු වුණාට වගේ සත්‍යාව රක්කව අපිට අතකරා ආදලේ සත්‍යය මත පරපර වෙනේ රක්ෂා කරන්නේ. මේ සාමාන්‍යක අපට වෙන්නේ. බල අහන්නේ ඒක කරනවා කියලා බලන්නේ සුණාට ධාරයේ දිනුදියට. ඒකට ප්‍රශ්න කරන්නේ ඉදාට යනවා. මේ මේ විදිහට තමයි අපි දවසින් දවස දවසින් දවස මේ අපිට කාගෙන වෙනවා. නමුත් මස් ඉඳගෙන ආහාර දෙකම ඇත නිදවන ඇත නිදුණු දක්වන මේ ධර්මයේ වදිනවා. සම්මිදවල තමයි අපිට කියන්න පුළුවන් මේ ප්‍රසාගතත් වේදිකත් ධම්ම විනයත් දේශේක අනුමුණා පෙද්දලෝ. මේ තේරුමට බුද්ධෝ දුර්ලභයි කියන්නේ මොකද? ඔය ධර්ම පිටකේ කයික පිළිදෙලා සාක්ෂි දාගෙන ගියාට සුදුක ධර්මයෙන් අමාරුයි. ඒ වගේ නේවා කටපාඩම් කරන්න බෑ. තරහකමක නියම විශ්වාසයෙන් අපි ධර්මයේ දිලිච්ච ධර්මයෙන් තොලිච්ච ධර්මයෙන් හැදිච්ච උන්ටක් ඇති කරගන්නවා. ඒ කර්මක යනවා කියන එක සාම දුර්ලභයි. ඒක උලක් දුර්ලභයි, අලක් දුර්ලභයි. අන්න විදිහට බුද්ධයාට හොඳේට කටපාඩම් කරන ආවේ. අප මේ උසහාතුල කල්පිය වගේ කියලා කියනවා. ධර්ම ශෝතු කියලා කියනවා. ඒකේ නම් ධාතු ශෝතු කියලා අපි ඒක කල්පිය ගන්නේ මොකද ඒක කියන මුත්‍ර සුද්ධ ඥානාංශයේ ශාරීරික ධාතු ඒක හොඳා කියලා ධර්ම හිතේ දරා ගන්න පුළුවන් හිතේ තියෙන සෞඛ්‍යද ඒකට කියන්නේ ධර්ම සෝචි කියලා. ධර්ම සෝචියක් බවට පත් කරගන්න නම් අපි උදේහිත විතර ඕනේ. ඒ සුතමනසින්, සිතාමනසින්, ධානාමනසින් වෙදෙන්නේ. අන්තරින් සද්ධානා කරන්නේ. කියන්නේ භාවනා කරන්නේ කියන්නේ භවනාන්තික ජීවිතයක් නේද නතර කරන්නේ අපි කාමාදී දුක්තානන් කියලා. මේ කාමයේ හොයන්නේ ඉඳලා කරන්නේ. මොකද මේ කාමයේ අනේ කියන්නේ ධර්ම රුචි නේ. ඒක අහනකොට මොකද අසබ්‍රංශය. සම විචයක් නේද තේරුම් ගන්න බැරි වෙනවා. නමුත් ධර්මයේ විචය අසුරනවා. ඒ විදිහට මේක නම් රසය. මොකටම හොයන්න හදනවා. මොකටම ගුණෙන් හදනවා. ආන් එතකොට අපිට කියන්න පුළුවන් ඒ බුදුහාමුදුරන්ගේ ධර්ම විනය දෙක දේශනා කරාට ඒක අවබෝධ කරන පුද්ගලෙක් වෙනවා කියනකොට බුදුරජාණන් වහන්සේ අපිට දක්වන්නේ අත්‍යවශ්‍ය කරුණාව කරලා මූලික සංස්ථාපන භාවයේදී ලබාගත යුතු දුර්ලභ මොකක්ද මොහොත කියලා හඳුනන බලන තරම් පුස්තකයකට තැන්පත් කරනවා වරන් සත්‍යයක කියන කියනවාගේ දවසකට ටික ටිකක් හටපාඩම් කරනවා කියනවා. ඒ නිසා බාහිර දෙන්නේ නැහැ කියන ධර්මවත් කියන තුනේ හිතන්නල හොදලා බලන ජීවිතේ ඒක හදාගන්න කලුඹ. මෙරළටේ කියන්නේ ඒ ජීවන ප්‍රශ්න නිසා විවිධ ප්‍රශ්න නිසා ලංකාවේ තේරෙන සුදුලක් තියෙන කැම්පිට මාළියා කියලා කියන්නේ කැම්පිට පොඩි කියලා. සමතර තමයි කන්නේ. ඒ සංකේත පහකදී රත්නකට ආනන්දගේ සුතේරු රත්නම් කරනවා. රත්නම් කරන ගමන් බාල දානෙන් පස්සේ වගේ උදේ පාන්දර යහපත් කියලා කරනවා නදුර. හදු කරපුර කියන්නේ දැන් කවදෙන් දුරුකෝරේ ඉස්සරහම මේ දෙවි හදාගන්න දේ. ඒකට තමයි මේ ක්‍රිස්තුතු කරවගෙන ඔබකට කොස්සහදන හතරහතල. ඒක දැන් කියන්නේ මුලින්ම අර රත්නම් කියලා ආනන්ද කියන කවුරුන් දුර දානවා. මේ මොන කාලයක් දාන දාන වල මේ ආනන්ද අවුරුදු ගානක් මේක තියෙනවා එක දවසක් නෙවෙයි යටපත් බංගලක කන්නක් කියනලු එක කෝච්චි බහිතෝ. මේ හම්බ කල්පනා කරාලු මම එක දවසකට අනුගමන දෙකක බහිති විරක් තරම් ප්‍රවේශයක් හදපාඩම් කරන්නේ. මම ගෝවකට කොච්චරක් කටපාඩම් කරලා තියෙන්නේ. ඒ බහිති විර බහිති විර එකේ අනුගමන කරන කණ්ඩක් හැදුවා. ඒක නිසා මම ජීවන හිතුවලු දවසකට බහිති ගන්නක් උදේ. බහිති ගන්නක් නම් ලකත් හතරක් අතර ප්‍රවේශයක්. දහස ගණනක් සමානාත්මක ධර්ම හරිපාඩම් කරන්නේ කියලා. මෙතන කියන්නේ අනුකම්පිත වෙන්නේ ඒ ධර්මයේ දරාගෙන ආවේ ඔහෙම. ඒ ධර්මයේ තියා සාහාප වෙනාලු සාහාව හාමුදුරන්ට ඉතම ඉන්න බවද. ගතන කාන්තයි. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා යන්නේ ඇතිලා යන්නේ අපදාන සතුටක දානවා වතුර පිට අපගලා ඉන්නකොට අලුතෙන් කවුදේ සාහාමුදුරේ නැරෙන්න ඇවිලා, මෙතන හාමුදුරේ නැරෙන්න ඇවිලා ඉතින් කල්පනා කරලා දැන් ලොකු හැමදේ ගන්න ලහුන දැන් තේරුම් ගන්න ඉස්සර කියලා දෙන්නේ කියලා. ඉතින් ඒකවල බෞද්ධයන් අතදාල මොනසු දුන්නා කරන අහකට තමයි හැමෝම කියන්නේ සමිතියාගෙන ඉන්නේ කියලා මම හඳුනගරු දුන්නට මොනවද දෙකට බල දෙන්නේ. උගල ගහන කොටස් සීක කොටස් අධ්‍යයනයකට එහාට තියෙන හැමෝම ඒකට පන්තියාගෙන හඳුනනවා. කිසිම දෙයක් නෑ නේද? ඒක මුල තියෙන දුක්ඛ සම්බෝධි ඒක විතර කියන ඇත්තටම දැන් මේ බඩමිකා සහ අවුරුදු 7ක් විතර විතර තියෙනවා කියන නම් කල්ලා තියෙනවා. ඒකේ කරකවල හිතලා ඉතිරිය දෙන්නේ ඒක හරන්න බැරි කල්ලේ. මේවා කකාමින් හඳුර දෙන විදායන කටකවල මිනිස්යාලන්න මුංචි මුංගක් කාරගෙන දැන් චිත්‍රු සේර කන්ජයන අනිතම කටකවල. ඒ මම හිතත් කරේ එහෙම වල දෙයක් තියෙනවා. ඔච්චරද කියලා කියනවා නම් මේ රටේ මිනිස්සුන්ගේ ධාතු ශක්තිය සම්පූර්ණයෙන් පිරවලා ගියා. ඒ තරහදම කාරණාව අපරදයි. ආන්දරේ ඒ සංහාරවල තියෙනවා. අපේ ඉන්දියාවේ අනාන්දරේ විතර කරන ධර්මයේ තියෙන ඔක්කොම ඉවරයි ලංකාවේ. මිනිස්සුන්ගේ හාස්මිකාගේ එළියට ඉන්නකොට ආදරයෙන් දෙවිලකට කරන හාකතාවක් කරගන්නවා. ඉන්දියා සාරක නිවිද ලංකාවේ නම් නෝදා ඉන්දියාවේ ගලව හමරකට. සසමකට. අපි දැන් ඉන්දියා සාරකවලදී ධර්ම සාකච්ඡා කරන ගැතිය සම්පූර්ණයෙන්ම රටලා තියෙනවා. ඒක ඒ තරම් මේ ස්වාමීන් වහන්සේලා තිබුණ ශක්තියක්. ඒකට දක්වලා වගේ සම්භාවයක් මේක අතිශයින්ට උන්ද මුන්නේ තරම් තරම් තරම් කීයක් මේ රටේ අකරන උඹ කියනවා. අසරයට හැමෙත් අපේ මේක හැමෙත් තරම් තරම් සාකච්ඡාද මේක ඒ ජීවිත පරිත්‍යාගයෙන් තමයි ධර්මය කරලා තියෙන්නේ. මේ අරගෙන පිළිවෙලට යන්න දන්නේ නමුත් සුතමේ රසෝසසන් සම්මතන් ආරක්ෂාව කරලා තියෙනවා. ආරක්ෂාව කරන වල සංහමුදාන වස්තු ඒක ඇතුළේ තියෙනවා. සතුටුමම තමයි බුදුතුමෝ ඒක ඇතුළේ තියෙනවා මේ සාමිකරේ නමුතේ කපුව බුදුදුලද. ඉතින් ඒ ආනන්දයන්ගේ පන්තිය නායකන හම්බෙන්නේ මේ දෙන්නේ අධ්‍යාපන මොනිනාකට හිමි කරලා කරගන්න නොකරක් හොරගත්තා මේක. ප්‍රහාණය ඉරියව්වම බුදුමෝහන මංගල්ලාහේ අරගෙන ගියා. පස්සේ අගේ ආදාරයෙන් මේක හොයාගත්තා. හොයාගත්තට පස්සේ දැන් මේ හොරමින් යනකම් ඉතින් ඉස්සරහට අදවත් දාන්න බුදුරජාණන් දානවල් ලබන්න කිව්වා. කවදාවත් අහන්න දෙකේ. ඒ සංස්කාර බුදුපිළිවෙත බලන්නේ නේද කවදාවත් දෙන්නේ නැහැ. වල්වනවා හදිස්සියකට යන ප්‍රශ්න ප්‍රශ්න කරනවා මුදින උන්නේ අස්දල අදලා බලන්නේ බුදුපිළිවෙත කියන්නේ. ආයතනත් උදේ බුදුරජාණන්. ඒ ප්‍රවන්තනයේ අඳුනගෙන තමයි නාගමානිච්චය කරන නාගරාජය කියන්නේ. ඒ වගේම කෘෂ්ණාවෙන් බලන්නකොට තමයි දෙන්නේ. නමුත් ඒ කියන ශක්තිය මොනම කාලෙකින් දරුවෙක් නම මේ දරුවෙක් නම රකින්න මාකටත් නෝදේ කරනකොට. සුද්ධම අනුමක් කරලා කියනවා. ඒකයි සුද්ධාන්තවල වැඩ පිළිවෙල ගන්නකොට මේ බුදුහම උගලකට අයත් අයත්ම ලංකාවේ කියන කතාවක් ආයි. කතාවකට රෝගීකස්ස ධම්ම විනයස්ස අන්නකට බුද්ධලෝ. ඒක සත්‍යනාසන සනා. සිතන්නේ නෑ නේද? ඊළඟට බුදුහාමුදුරුවෝ මේකත් වඩා කතාවක් ඒ විදිහට කතාගතත් රෝගියෙකු ධම්මවිනයක දෝෂිතස්ස දුන්නාටත් ධර්මයන් ගැන ධර්මයන් පරිගන්නේ දෙලෝ දෙලෝ දෙලෝ දෙලෝ ඒක සරපුණේට සරවතුනේ සුදුසුකම් වල බණ සමතම කරනවා කරන්නේ සුදුසුකම් වල විදිහට එකසන ආධාරණා කරන්නේ සුදුසුකම් වල විදිහට සරණ වෙන්නේ සකදාගාන වල කුසල උපාවක් දෙන්නවා එතනම ඒකේ හේයන්ස් කතා කරන්නේ මානසිකවසේ දෙවියන් කවදාකවත් බලන්න බෑ ඒක ඉස්සරහට තියෙන බුද්ධලෝ නැත්තම් මේ ධර්මයේ රැඳගෙනාගේ අධ්‍යාත්මික ධර්මයේ රැඳගෙනාමකට නැත්තම් ඉතින් අපේ ශ්‍රී ලංකාවට එතන ලංකාවේ තියාගන්න ඕනේ හිතේ ශබ්ද ඉස්සලා ඒ අනුගාරක ධර්ම පාවුනා කියලා තෝරගිය හතරක බලනකොට හිතේනම් බලන්නේ මේක කවදාකවත් බලන්න කලන්නේ මහානකල නිවන් ලබන්න කියන එක හිමකක් කියන්නේ ඒ සියලු සුරියන් තුන අභිවාහන සුසුත කරලා කියන්නේ. සංකල්ප බහදලා කියන්නේ. නාමගිරිය තුලද කලින් අංගින තුල ශක්තිය අපතරම් කරගන්න අරගෙන තියෙන සතනගේ නාමයට අතියද මේකට කරන්නේ කියන එක. අන්නේ ඒවත් හදින් ආර කාවදකට රජු ගමන කරන්නේ. සුරුගාන්ට සුදුමාකාරයේ නිලෙච්ච නිරෝධ කුදාලෝ. අද රාජ කප්පියේ සුදුබන බාගක තේරුණා රජු කරුත් තහවුරු කරන වැඩක් තමයි මෙතෙන් දෙකම බහම රැගෙන ආපේක. මේ ඒක මුතුන් නිකන් නෝනාවක් වැඩි කන්න කරගෙන ගත්තා වගේ. මේ ඉන්නක බණ දහන කරගෙන සංකල්ප එක පරම්පරාවක් ඉවර වෙනවා. ඒකට දුක මගාන්නට ගියාට පස්සේ තෝරනවා ඒ අතරේට යංග ආවෝ. ඉතිරේ දක්ෂිණ දෙකම ලබනවා. ඒකම නෝනාවක්. ඒකෙන් ඇතුලේ හොන්නඩ වලිනේ අමුක වැඩවල හදලා ඒ මිනිස්සු අක්කර 10ක් විතර ප්‍රදේශ හදලා තියෙන බිල්ඩින්ග්ස් එකේ ඒ ඉස්සරහට වැඩමනේ තියෙන සයිස්ය ඒ වගේම ආරාම විහාර දිහා බලනකොට මේ වේය හොඳස් නඳුනවා සුද්ධම අප බලේ බලේ අප සම්පූර්ණ ප්‍රදේශයේ විදියට කියන්නේ කඩේ තෝරන් වාගේ සුද්ධමාකාර උසගතනදී හදලා සම්මාන කරලා බලන්න විහාර හදලා සුද්ධම ස්වර්ණයේ උඩට අයිලා තියෙනවා සීනින් ඇවිල්ලා තියෙන එක හඳාලා අවුත්කානික මුස්ලිම්න පුතේ තේරෙන්නේ නැහැ විතරයි තමයි හිතේ. බගන්තර කලාවේ කිසි වර්ගයක දෙයක් නැකලවල. උතුමට උගන්වන බුදුහාමෝ ධර්මසංක තියෙනවා ඒ ගඩේ දෙන්නේ කොච්චර හඳුවත් සම්බුදෙත් එක රහුවකට. සෝම කරන බා සීලයක් අතර දෙනවා නාකපල. ඒක තමයි සමාජය කරන සංඥාගත දෘෂ්ටියකට අපිට කරන්නේ. ඒක මාර්ගඵලයක් ලැබෙන්නේ මාර්ගඵලයේ. සිරසා ගොඩනගන්නේ ඒ සේරහරේ ඒ සේරම් තේරෙන ඉතින් ගංගන මොකක් කරගන්න අපේ අස්තරහුත් අපිට ගොඩනගන දේ විශාල ප්‍රයෝජනයක් කරගන්න තියෙන ආකාරයට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් සාධකම නෙවෙයි. ඒක අපි විකාර රමණයක් තියෙනවා. ඒක අපි විකාර සමීකරණයක් තියෙනවා. ඒක අපි විකාර නාමතර ඇතුළේ ගත කරන්නේ. ඔබ ගත කරනකොට මේ මාර්ගඵල ලැබෙනවා. ඔබ ගත කරනකොට මේ ජීවිතය ලැබෙනවා. මේ දේකට වැඳගන්නේ සුදුසුනේ. අපගත අපේ ප්‍රතිපදේ ආව හඳුන්වීර ගත කරන ධර්ම රත්න ධර්මස්කන්ධයේ ඒකත් හම්බයන්නේ. මේක නිවි විද්‍යාවන් කමිටුවේ සඳහන් කරලා තියෙන සංකල්ප ධර්ම වූ වෙනස් දෝෂිතක්ව අංගනක්ව ධර්ම වූ වෙනස් දෝෂිතක්ව ඒකනේ ධර්මයේ ප්‍රතිපත්ති උගෙනානේ ඒක මුදුනක් සම්බන්ධව දෙලබදා ඒක අපියාගේ ගොඩාක් සංසුව 50ක් වගේ හදාන මේකනේ සදා සංසුව විචාර හොදා මේක මොකද හාස්මේ දැන් ඒක සමානයි ඔක බලකට ගාව අද උන්වහන්සේ කියන්නේ ආන්දරේ හාස්මේ වැඩ කරන්න ඕන කියලා මේ ගෞතම සර්වඥයන්ගේ දේශනා කරන යම් තාක් සිද්ධ වෙනවා මේ ධර්ම වලින් කොට බුදුන් දෙකට දේශනා කරනවානේ මේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න අවබෝධ කරලා මහා බහුම ප්‍රතිපත්තක ධර්මයන් මේ සමේ සදාකත් හිතෙන දෙයක් ඉතින්ම තවතුනා ඒකයි පොදුවේ ඊට පස්සේ අවසාන කරන හැබැයි කතන් කතෝදී කුකල දෙන්න ලෝකසු අනන්තක උපකාරක පුදුකාර කරන මිනිස්සු කාමත දෙල්ලයි ලෝකේ සසබුදුහන්දාගේ පොතේ අපිට අද පැත්තලා තෝර ළමසුවේ අපිට ඉතිරිලා තියෙන්නේ බරපතල කන්න මේ වේදන හුස්ම ගන්න දඟලන විශ්වාස උපමාකාර ගන්නක් වෙන පටන් අර ගන්නවා පිටිරන්නට වෙන කන්නේ ගහුනේ ඇවිල්ලා කියන මෙන්න තරම් දුර්ලභ දුෂ්කර අසංසාරින් දෙයයි ඒකේ සතුටට මුචුර දුෂ්කරයි මුචුර මේ ප්‍රාණික මේක ආරම්භ කරන්නේ මනස ඉතිහාසයේ කායියම කරදාසක් මේ වංශක් අවුරුදු 100කට වැඩි දුරවල තියෙනවා. 100 දුරට කරකනවා. ඒකෙන් විතරක් නෙවෙයි විතරක් නෙවෙයි උදාහරණයක් අපේ මොකද බුද්ධ සංසය විහිළු තාම කාංකාලේ මොකද කඩවලදී අදත් කියනවා බෝධ කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක අපහසුතාවන්දරනේ. මේක අතෙන් දිවෙන්නේ නැති අපි තේරෙනවා මේක හිතේ කරගත්තා නම් අර බෝධියදම ඒ පරම්පරාවට අපි කිසිදකාරක් පුරවන්නේ ඒකක් නෙවෙයි අපිත් සංසාරයෙන් ගලවලා අපිට තියෙනකත් යාදි කරා ව්‍යාධි මරන්නේ ඒ සිංහල ගත්ත ගන්න පුළුවන්. ඒක නිසා අර කාමාදිමුත්තාන මුචේන ඒ කාමයම හේතු කරගෙන කාවල මුචු කාමන්තේ ආරම්භ අන්තරගතව ප්‍රතිආදි කියලා බුදුහාමුදුරුවෝ කියනකොට එදා මුචියේ ඒ දෙරේ නිරෝධ හරියට ආරම්භ කරන නිසා මේ බාරකට අපිට දීලා තියෙනවා. ශෝකෝලයට උදාහරණ දෙන්න කියලා හොඳ කරලා දෙන්නේ ඒක සාපක උත්තරලා තියෙන ශෝකයේ විදිහට අහවල දෙලබයි ශෝකයේ බුද්ධ ධර්මයේ දුර්ලභයි ඒ දෙවියන් ධර්මයේ දේශනා කරලා අහනකොට දුර්ලභයි ඒ දුර්ලභ ධර්ම රකින්න නැත්නම් අතර යමක දෙයක ඒක සාක්ෂාත් කරනවා දුර්ලභයි ශ්‍රේණියේ සර්වදේ සම්පූර්ණ තමයි කෙනෙකුට පිටුවේදී භාවය නැත්නම් කෙලගෙන හැසිරීම කරන්න පුළුවන් වෙනවා කෙලගෙන යන්න පරිස්සම විතරයි ඒ තරමකින් මේ නාමක කාමගෙන දුකපත් කරගෙන ඉතින් අහන්නයන්කන් ජීවිතේ මුලට අද දක්වාම නැත්නම් මේ කාමාදිරිත්තාන කාමාරබ්බ මේ ජීවිතේ වරණ ඉතින් අපි මේ මිනිස්සුන්ගෙන් පිළිසන දෙකේවත් අතේ සංඝාත හිතාගන්න ඕනේ අපි කොහොමද කරන්නේ ඉතින් සුදුසු දවස්වල මේ අපිට ගන්න උත්තර දේ තමයි අපේ කාර්යයේදී හොටෙච්චිත මේ කාර්යෝදාගෙන මේ කාර්යෝදල අපි තරහාදුරකට ප්‍රේසංකානකට කරගන්න පුළුවන් නම් සම්පූර්ණ බලස්ථාපන සංඛාරක ඒ වගේ මුදහාමකට බලාගෙන ඉන්න කොට සංසාසුතෝ විද්ධාන මුක්ඛාව සුඛා සම්බන්ධ දෝෂා සුඛං සංවක්ඛාවදී ආ නිරුද්ධෝ මේ බොහොම විදියට ලයිබ්‍රරි එකකින් කටයුතු කරන අතර අතර පුදුමාකාර සමීකරණයක් ඇති කරගන්නවා. අද සතේ සුපර්කෝරක් තාත්තක දාලා බුදුහාමුදුරේ දේශනා කරන මේ ධර්මයෙන් මම ලැබු තේරම මිනිස්සු අපිට බුදුරම සත්‍යය කියනවා. අපි වල කටයුතු කරන තේරම එකතුලා ඒ සම්මුතිය සම්පන්න මේ කටයුතු කරන එක දැනගත්තොත් බුදුහාමුදුරේ දැක සංඥා දෘෂ්ටි වලට දේ ප්‍රශ්න උපවා පුදුමාකාර හතරකට කටපාඩම් මිනිස්සු අතර ඉතිරන්නේ මිනිස්සු දුර්ලභ කරන්නේ බක්තියෙන් කරන්නේ සේවාවක් කරනවා ඒක නිසා තමයි ඒ දුර්ලභව ප්‍රශ්තු හිතාගන්නකොට අපේ මේ කරනකොට සම්පූර්ණ කරපස් කරගන්න. මේ ධාම භවයෙන් නැති සමනාසෝ ගන්නකොට සියයට බොහොම නැතරෙන නැතරලා පිටුපස්සෙන් කරන බැන්නම ඒකට විඥාන සම්පූර්ණ කරනවා ආකාර අන්තරා කරන්නේ. ඒ මොනවා අන්තිම හරියට කියන්නේ සම්පූර්ණ වර්ණ රෝපණයට හරිය දේශනා කරනවා මුළුමනින්ම අබ්බතාවෝ ලෝකස්තු. මුළුමනින්ම සත්‍ය පරිණාමය. මුළුමනින්ම සංසත්ති. මුළුමනින්ම පබ්බජ්ජ. මුළුමනින්ම සම්බන්ධ භාවයෙන් සම්බෝධ සත්‍යයේ භාවිතය. මේ ලෝකයේ දෙන බුදු කෙනෙක්ගේ දුර්ලභ බව දැනගන්න. ඒ වගේම මහණුමේදී මනුස්සත් භාවය ලැබෙන දුර්ලභ බව දැනගන්න. ඒ වගේම ලැබෙන මනුස්සයාට හසන ජීවනාසය ආදී ඉදිරියට ප්‍රකෘතිය දුර්ලභ බව දැනගන්න. හිතේ තියෙන දුර්ලභ බව දැනගන්න. ධර්මය හඳුනන ලබා ගන්නන්න ඒ වගේම ධර්මනාම ගන්න ප්‍රතිපත්තිය දුර ලබා ගන්නන්ට සත්පුරුෂාස්තු දුර ලබා ගන්නන්නේ. ඉතින් සංයෝගය මහල කරනවා. අපි ලාංකික කල්පනා කරනවා නම් අපි කීයකට වරුන් කරනවාද කියලා. අපි කොයි අය දේවල්වලට හිතේ දකර ගන්නවද? මම තාම සුචිලවලට උත්තරක් කරලා. අපිට සංයෝගයේ දෙස්තාර කාලවලදී තියෙනවා. අපිට සංයෝගයේ මනසක් හොදලා තියෙනවා. අපිට අහකම් දේනාගේ සියලු සියක් වගේ සංකේත වෙලා තියෙනවා. සහම රහුනේ සතර ගොඩක් තව දුතිර ඒකේදී තව ගොඩක් කාර්යයන් කටයුතු කරන කිසිම ප්‍රතිචාර කරනවා. ඒකට හිතේ ඇනුව ලැබෙන්නේ හිතමාරක් කරනවා. කාම මුලුමදෙන්නේ හිතමාරක් කරනවා. මනස අඳුනක් කියන්නේ හිතමාරක් කරනවා. ඉතින් මොකද අදින් එකයි කරලා. මොකක් එක්ක දකින්න ගලපන්න කියලා දැන්නේ ඇසක් හම්බෙලා දෙනවා පිට හින්දුනේ කියලා හඳනවා. ඉතින් මේ ලැබිච්ච අසහනකම අර ඇති හුන්දේ තමයි හදින්නේ වෙන ශේෂ්ඨතාවය. කොච්චර දුරට දුන්නත් නැතිකට හොරන අදටත් හොරන. අන්නේ කටුන් දුරින් දුරියන් වේවා කියලා හිතනවා. අපිට මේ හම්බෙලා තියෙන සමගිය අපිට මේ සංගාමයේ තාක්ෂු තුල මොනවද අපිට කරන්න බැරි. සීලෙදි අපිට කරන්න පුළුවන් විදිහට ඒ සඳහා උපකරණ කටයුතු කටයුතු කරන කවදාද විශේෂ සම්බතයෝ මොනවාද කියන කොට කියන්නේ මම කලබල නැහැ. අපි හිතන්නේ නැහැ යන්නේ. මේ මේ විශ්වාසන කරන කෙනෙක් දෙකක් තියෙනවා එකක් තමයි භාවනාවේ තමයි අපෝදීතේ අපෝදීතේ මොනසාර මොනම දෙයක්වත් නෑ කියලා නෑ ඒ වාගුණ තමයි මිනිස්සු භාවනා කරන දේට රැකෙන්නට හරියි ඒක අනුගමනය වලට මිනිස්සු භාවනාව හෝ තමයි සංකල්ප සති වැඩ කරනවා බුදුහාමුදුරුවෝ කතා කරනවා ඒ භාවනානුගමන ප්‍රතිපදිත දසලක් කරනවා බුද්ධහමෝ ප්‍රතිසංකල්පයේ පූර්වකෝ විචාරාත්මක දුර්ලභ දෙයක් පාඩපත් කළා. ඒකේම බලාපොරොත්තු වෙන කතා කරන්නේ. මොකද හේතුව මේ වාද සත්‍යය ලැබෙන්නේ වෙනදියා ලැබෙන දේ ජාතක කතා, සමාන කතා, හරියට කාර්යය කරනවා. සම්බුද්ධාන ලාම සම්පූර්ණ විචාර සපෝරණ කතා අහනකොට ආශිර්වාදනේ අපට ආදානයට පැත්තට දාන. එහෙනම් කියන්නේ මොකක්ද අපේ මේ પરම්පරාව වල. එහෙනම් මොකද මේ ශක්ති ප්‍රමාණය අපට බුද්ධ ප්‍රතිසද දහනක් කියලා. එන්නතම අදුම තරමේ අනුසී භාවනාවේ හිත පිරිසිදුවට කරගන්න. සතියෙන් පිරිසිදුවට කරනකොට අපේ නිතිදෙර සංඥා දරුවලා සතිය කුසලනා වෙනකොට අපිටත් පුළුවන් දෙයක්. අපිටත් පුළුවන් මේ ශාවක බෝධිච්ච ලබා ගන්න නැත්නම් මේක කල්යනා වුණ මාර්ග ඥාන ලබන්න නැත්නම් ඥාන ලබන්න පුළුවන් කෙනෙක්ට ප්‍රේමකට ප්‍රේම කරනවා ගන්නවා ඉගෙන ගන්නකොට ඉච්චි රබදරෝ යනා කතා කතා කරන කාමාදී මුත්තක සත්‍ය දාපිය. අපි සංසාරේ දෙච්චර ඕනෙන්නේ අපි කොච්චර ඉන්නවද මේ වගේ රාහකට දේවල් උපත් කරගෙන නමුත් අපි සදාලෝකයක් ලැබුණා කියන්නේ මේ ආලෝකයෙන් නරදාසක ලැබෙන සංසාරක ඔක්කොම කල්ලායි කියන්නේ. සංසාර ලැබුණාම සංසංකප්පුවේදී විතරක්ම අහමරත් සංගරත්න කියනවා ඒකදීත්ම ආනන්දයේ සීලය සාමෝදයේ අවස්ථක ගන්න සැලෙන සබ්බහා කටකරවනාට මරණයට ඉස්සල්ලා ඒ සඳහා අරස්ස කරන උපසේ මාර්ගනාලෝකේ ඉන්නේපත් ආව මාර්ගඥාන සාක්ෂාත් කරගන්න ලැබුණොත් සෝරණාස ජීවිත පරමාර්ථ නිමුක්ති ඒ සංසාරවල විකාල ධර්ම සංකල්ප තියෙනවා අදත් මේ කොට කරගෙන ධර්ම කාරණා හේතු සංකල්ප තියෙන්නේ අපලෝ තියෙනවා ධර්මාව කර්මොත් අපේ අබ්බහිමිතක තියෙනවා අපිට දුරු කිසිම ශාබුකාරකම් බැරි සංකල්පකට ගිහිල්ලා අපිට සතු හඳ සංඥාව පුරාස් වෙනු මුචේ පාස්පොත් සාස්පො බොහෝ සාහසයන් සුඛ දීරෝධයකට පත්ලා බුදුහාමර බලාපොරොත්තු සුද්ධියට මේ ධර්මාන කරන දෙකත් අපිට ශක්තියෙන් දහමුණලෝන් කටයුතු කරන්න මේ ධර්මකතාවත් සූත්‍රවාසන වූවා ප්‍රාර්ථනාව වූ සදාසඳුන් අදට නූප ධර්ම දේශනාව කරන බලාපොරොත්තු වන සූබුදාතම සම්පූර්ණ ආවරා